ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ කාලසටහනේ ධර්මදේශන අවස්ථාවයි ඒ සිනේ සඳහා සීලම දෙනා ධර්මදේශනා සඳහා සීලම දෙනා tempත් වෙලා සාදුකාරයක් පවතුමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ආදිත්ත පරියායං හෝ භික්ඛවේ ධම්ම පරියායං දේශිස්සාමි තං සුනාථාති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කවුරුත් දන්න පරිදි මේ මුරු දීලා තියෙන්නේ 72 වෙනි භාවනා වැඩමුළුවටයි. ඉතින් ඒක අපි කාලසටහන දිහා බැලුවොත් හැමදාම මේ පැය නැත්නම් හන්දාවේ පහට එළඹෙන මේ පැය අපි ධර්මදේශනාවක් සඳහා වෙන් කරලා තියෙනවා. ඉතින් ඒ ධර්මදේශනාවේදී අපි සර්වඥ දේශිත සුත්තමේ ඥානේ නැත්නම් පොතේ දැනුම අපි මේ කරගෙන යන වැඩ පිටුලට අනුග්‍රහයක් වශයෙන් යකිතාක් දුරට ලං කර ගන්නයි බලන්නේ. ඒක මේ එදා මෙදා ඈත මෑත කාලය දිහා බලනකොට ඊයේ පෙරදාට ගත්ත පුරුද්දක් නෙවෙයි. ඒ දිගටම මේ අවුරුදු 2600 ම තිබිච්ච ගතියක් බණ භාවනා කරන හැම කෙනාම වගේ ශක්ති ප්‍රමාණය හැම කෙනාම කියන අමාරුයි බොහෝ දෙනා ශක්ති ප්‍රමාණය නිතරම භාවනා කරන ගමන් මේ වගේ සුතමේ අනුග්‍රහයක් දක්වනවා එන්නතන් සුතමය ඥානය සඳහා අසුවිරු ඥාන සඳහා හැකිතාක් අපි වෙලාවක් ගන්නවා ඒවට අමතරව අපි සාකච්ඡානුග්‍රහිතයක් කරනවා ධර්ම සාකච්ඡා මාර්ගේ ඒකත් අපේ කාලසටහන බලනකොට පේනවා. ඒ දෙක ඔක්කොටම ඉස්සලා අපි සීල අනුගහිතයක් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට සීල අනුගහිතේ, සුත අනුගහිතේ, සකච්ඡා අනුගහිතේ කියන මේ මූලික අඩිතාලන් තුනම ඊගාවට අපි කරන බලාපොරොත්තු වෙන සමත අනුගහිතේට සහ විපස්සනා අනුගහිතේට ගාක අවශ්‍ය දෙයක්. ඉතින් මේ ඉහා බැලුවාම මේ සීලානුගහිතය, සුතානුගහිතය, සකච්ඡානුගහිතය කොහොමද මේ සමාධි ප්‍රඥා දෙකට බලපාන්නේ කියලා ඒ දෙක අතර ලොකු සම්බන්ධකමක් නැත්නම් නැතුවම බැරි සම්බන්ධකමක් තියෙන නිසායි සර්වචනාංශී අනුගහිත සූත්‍රයේදීම දේශනා කරලා තියෙන්නේ නිසා භාවනා කරන එකනා ඒ විදිහට මේ ශාසනික සම්ප්‍රදාය නැත්නම් ශාසනී සරුවචනංශ මතක් කරලා තියෙන දේවල් නැවත නැවත සිහිපත් කරමින් Taman හැඩ ගැහෙන්න ඕනේ හැඩ ගැහුනොත් විතරයි මේ හිතක් සමාධියකට ප්‍රඥාවකට නැත්නම් විපස්සනාට යොමු කරන්න පුළුවන් වෙන්නේ මම මෙහෙම කියන්නේ මෙන්න මේ කාරණාව ඉස්මතු කරලා දෙන්න මොකද අපි දන්න වචනාර්ථය ගත්තොත් භාවනාව කරලා කියන්නේ භාවනා කරනවා කියලා කියන්නේ හිත වඩන වැඩක් එනිසායේ හිත භාවිත කිරීම භාවනා කිරීම කියන්නේ හිත හැඩ ගැහිීමක් ඒ වගේම හිත නිදහස් කර ගැනීමක් විමුක්තියටපත් කර ගැනීමක් නැවත නැවත යෙදවීමක් ඉතින් ඒක නිසා දර්ශනීය පැත්තෙන් බලනකොට කල්පනාකාරී පැත්තෙන් බලනකොට මේක හිතින්ම පටන් අරගෙන හිතින්ම ඉවර වෙන වැඩක් කියලා කියන්න බටහිර ලෝකේ බොහෝම වලිකනවා. මොකද හිතලම කරන්න පුළුවන්. මේ වැඩි අංග පාංශි කරගන්න ඕනේ නෑ. හිතින්ම කරන එකක්, හිතම හදන එකක් කියලා. ඉතින් ඒක මේ දාර්ශනික පැත්තෙන් බලපුවම ඇත්ත තමයි. මොකද මේ අපේ වැඩේ තියෙන්නේ භාවනා කරනවා කියන්නේ හිත හදන එක තමයි. මොකද සර්වචන් වහන්සේ දේශනා කරලා තියෙන ක්‍රමයට ඒ හිත හදන්න ගොඩාක් කඩුම කැඩුම අවශ්‍යයි. හිත හදන්න ඉස්සලා කය හදා ගන්න ඕනේ. හිත හදන්න ඉස්සලා වචනේ හදා ගන්න ඕනේ. මේ කයතිත හදන්න පරිසරය හැදෙන්න ඕනේ. ඉතින් මේ පරිසරයත් එක්ක අනුයාත උනේ නැත්තම් මේ කය හිතයි කීකරු කරන්න බෑ. ඉතින් ඒක නිසා හිත හදන වැඩේ තමයි කෙරෙන්නේ. නමුත් ඒකට ඉස්සර වෙලත් ඒකට පස්සේ මම අවධාරණයෙන් කියනවා ඒ හිත හදන වැඩේට ඉස්සර වෙලත් හිත හැදුවට පස්සේ අපි දෙසරයක් දෙවිදියකට මේ කය වචන දෙක හැදීම සහ ඊට සුදුසු පරිසරය සප්පාය පරිසරේ නැත්නම් පතිරූප දේශ වාසය කියලා කියන්නේ. ඒක කියන්නේ නැවත නැවත සලකා බැලුවේ නැත්නම් අපි කරන භාවනාව වතුර යන පීරක් වගේ ඒ පරිසරයේදී විතරක් හරියනවා පරිසරය හෙල්ලෙනකොටම ආය නැතිලා යනවා. ඉතින් උගෝදෙනගේ කන බින්දම ඕක තමයි. කන්දොස් කිරියාව ඕක තමයි. මට අතන හරි ගියා මෙතන හරි ගියේ නැහැ කියලා. ඉතින් ඒකට හේතුව ඒක හිත හදන වැඩේට ඉස්සර පස්සර කාය වචන දෙක හැදෙන්න ඕනේ. පරිසරය හැදෙන්න ඕනේ. ඉතින් අර හිත එක සැරයක් හරි ඩිංගිත්තක් හදපු එක්කනට හැදිච්ච නැති කෙනාට වැඩිය සම්භාව්‍යතාවය වැඩි ප්‍රවණතාවය වැඩි එදාමම හරිය මේ මේ தත්වයට තෙදී ආයතේ මානසිකත්වයේ ගණන සමතේ විපස්සනාව ගණන ඒ පරිසරයේම නැවතත් උපයාසපයා දෙන එක අපි මෙහෙම කියමු උපයාසපයා ගැනීම සමතේ විපස්සනාවට කරන්න බෑ ඒක මම කරලා දෙන්න ඕනේ ඒ මම ඒ දේ කරලා දෙන්නේ නැතුව මම සමථයට වරින් වරින් කිව්වට විපස්සනාට වරින් වරින් කිව්වට ඒගොල්ලන් එන්න වරන් නැහැ. එන්න වරන් දෙන්න නම් ඒ අනිත් අනුග්‍රහිත සීලේ වශයෙන් Taman කය වචන හික්මව ගන්න ඕනේ. නැවත නැවතත් බණී හිත යොදලා දික්ටිචු කම්මේ කර ගන්න ඕනේ. ඇද වෙලා තියෙන අපේ දෘෂ්ටි ඍජු කර ගන්න ඕනේ. සැක දුරු කර ගන්න ඕනේ. නාහපු දේවල් අහන්න ඕනේ. අහපු දේවල් පෙළගස්ස ගන්න ඕනේ. හිත ප්‍රසාද කරගන්න ඕනේ. අන්න ඒ ක්‍රමයට කෙරුවේ නැත්නම් හිත හදනවා කියලා කිව්වට ඒකට අවශ්‍ය කරන්නා වූ පසුබිම සකස් වෙන්නේ නැහැ. ඒක තමයි අද භාවනා කරන්නන් අතර වටහා නොගත්ත කාරණා. ඒ නිසා ඒ වටහා නොගැනීම නිසා වටහා නොගැනීමට හේතු තියෙනවා. නොගැනීම නිසා යම් යම් මැත් යම් යම් අත්දැකීම් ලැබලා තියෙනවා. ඒ අත්දැකීම් නැවත ලැබෙනකන් ඉතින් අඬවෝ ගන්නවා. අනේ මට මේ මොනවා දැන් ආවේ නැණි කියලා කිඳිරි ගන්නවා. නමුත් ඒකට හේතු ශාසනානුලෝමික ක්‍රමයට සුත්තමය ඥාණයෙන් නැවත සලකලා බලලා තමන් එකට හැඩ ගැහෙන්න, ඒකට අවශ්‍ය පරිසරය ලබා දෙන්න. මොකද දෙනෙක් හිතනවා මේක මේ ලෝකයා විසින් කරලා දෙයි කියලා. දැන් ලෝකයට කාටවත් එහෙම කරලා දෙන්න ඕන කමක් නැහැ. ලෝකයා ඉන්නේ පුළුවන් තරම් භාවනා කරන කට්ටියට වටණ්ඩයි. ඒ කට්ටිය බිම දාණ්ඩයි. ඒක ලෝකයා දැනගනත් නෙවෙයි කරන්නේ. නමුත් ඒක තමයි ලෝකයා කියන්නේ. ඒක නිසා ලෝකයාගෙන් බේරෙන්න නම් ලෝකයාගේ නපුරු බලපෑමෙන් බේරෙන්න නම් ඒ ਸਰවඥාන්සේ කියන ප්‍රතිපදාව දිගේ යන්න ඕනේ. ඒ සඳහා සීලානුකයිතය පිළිබඳව හැම කෙනෙක්ම ප්‍රතිතද කරගත්තේ නැත්නම් අපි වැඩි හිටියෝ නිසා කවුරුත් හිතන්න එපා පිටිපස්සෙන් කෙවිතක් තියාන හරක් කෙලවනවා වගේ දක්කන්න කවුරු හරි මේ ඉන්නවා කියලා. මේ කවුරුත් නැහැ. අපි දක්වන එක විතරයි කරන්නේ. මේක අවශ්‍යයි කරගනින්න බැරි නම් මේක ඒ කරන ශීලයේ පිළිබඳ නොසලන කෙනාට නිග්‍රහයක් වෙනවා. ආයතනයට නිග්‍රහයක් වෙනවා. ඒක නා කියන කරන කතා බාගෙට දැම්පිච්ච අල වගේ අහන අහන කට්ටියක බඩනමක් වෙනවා. නිසා සීලය පිළිබඳව තම තමන් පරිතද කරගන්න එක තමන් ඉන්න තැන තේරුම් අරගෙන ඒක නිසා ටික ටික ටික ටික හදාගන්න. යම් හේයකින් තමන් දන්නවනම් මේ සමාදාන රකින්න සීලය කැඩෙන්නේ මේ රකින්නේ නැහැ කියලා මේ ආදිත්ත පරයය සූත්‍රයේ සෝක් සූත්‍රය. බඩ භොක්කේ එළියට යනවා උනව මේ ගිනි වතුර බිව්වා වගේ. ඒක නිසා මේ සූත්‍රය ඇහුවට පස්සේ 69කට ලේවමනේ දාලා තියෙනවා. එළියට එවිල්ල තියෙනවා කාපුවා. ඉතින් ඒක මහා කාරුණික සර්වච්ඡන්හන්සේගේ යුතුයකමක්ද? එහෙනම් වෙච්ච සිද්ධියක්ද කියන එක අපි වැත්තක තියමු. කෙසේ නමුත් සර්වච්ඡන්හන්සේ මේ ගිනිකිලි සම්දර්ශනයක් පෙන්වන්නයි හදන්නේ. උන්වහන්සේ දැකපු දේ මේ ලෝකයා හැසිරෙන හැටි. ඒ දෙක අතරමැද ඉන්න යෝගාවචරයත් තුන්තන සලකලා උන්වහන්සේ ආදිත්‍ය පරියායන් හෝ භික්කවේ ධම්මපරියායන් දේශිස්සාය මහන් මම තොපලාට මේ ආදිත්‍ය පරියාය නම් වූ ධර්ම දේශනා ක්‍රමයක් ධර්ම විග්‍රහයක් ධර්ම විශ්රයක් කියලා දෙන්නම් අහපල්ලා කියලා ඒකෙන් අදහස් වෙන්නේ මේ ਸਰුවචන් වහන්සේම හිතලා දේශනා කරන ධර්මයක් මිස කවුරු ප්‍රශ්නයක් අහලා ප්‍රශ්න උත්තරයක් වශයෙන් දෙන ධර්ම දේශනාවකුත් නෙවෙයි ධර්ම සාකච්ඡාවකුත් නෙවෙයි ඉතින් ඒ කියන්නේ සරුවචනාංශගේ බුද්ධ කෘත්‍යය. උන්වහන්සේ දෙහි හිතනවා මම මේ වගේ බණක් මගේ අවවාදයක් දෙන්න වටින්නේ හොඳම සංඝයාට. මොකද සංඝයා මේ වෙනකොට givisගෙන ඉවරයි. මම ඔබ වහන්සේගේ ශ්‍රාවකෙක්. මම ඔබ වහන්සේ කියන කමිටි අඬලෑස්ති. මම අම්මා තාත්තා ඇතෑරියා. මම වස්තු භෝග ඇතෑරියා. ඒක නිසා මම ඔබ වහන්සේත් එක්ක පණ දිනකම් තිසරණ සරණ ගියා කියලා ඉදිරිපත් වෙච්ච සංඝයා තමයි ਸਰවඥාන්සේ සාකච්ඡා කරගන්නේ. ඉතින් මම ගිහි කාලේ මේ වගේ සූත්‍ර කියනකොට මට හිතුණා මම සංඝයා නෙවෙයිනේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියන දේවල් සංඝයා බලාගත්තාමයි මට වැඩක් නැහැ කියලා. මට නෙවෙයිනේ කියලා තියෙන එක නිසා අවශ්‍යතාවයක් නැහැ කියලා. ඒත් ඒක පැත්තට කනගාටුයි. මේ අපිට බුදුහාමුදුරු මොකුත් කියලා නැහැ නේ කියලා හරියක් කියන හරියක් කියලා තියෙන සංඝයාවාදලට විතරනේ අපිට නැහැ නේ කියලා එක පැත්තකින් කනගාටුයි. එක පැත්තකින් සන්තෝසයි මානකම කරනවා නම් හරියට කරපන් එහෙම නැත්තම් යන්නේ මෙතෙන්ද. ඒ නිසා මේක හරියට කඹේ ගෙනියනවා වගේ පිහිදාරක ඇඟිල්ල අදගෙන යනවා වගේ තනි කෝච්චි පිල්ලක ඇවිදින්න වගේ සමබර භාවයකට ਸਰවචන්ස සංවේග පහල කරනවා. ඉතින් මේක ਸਰවඥ සූත්‍රයක් නොවුනනම් එතන බුදුජානනාගේ ශ්‍රී මුක දේශනාවක් නොවුනනම් මේ වගේ නිදර්ශන කියනකොට උගදෙනෙක් හිතන් ඉඳ තියෙනවා නිකන් අනවශ්‍ය සංවේගයක් පහළ කරන්න එහෙම නැත්නම් අනවශ්‍ය විදිහේ බයක් ඇතිකරන්න හිතලා කියනවා කියන්නේ. නමුත් මේ මහා කරුණික මහා සර්වඥන් වහන්සේ දේශනා කරන දේ. ඒක නිසා අපි බලමු අපි වාගේ මේකටම අප වෙලා කැප වෙලා පූර්ණ කාලීන භාවනාකයේදී සිටින පිරිසකට මේ වගේ දෙයක් කොයිතරම් දුරට අපේ සංවේගය පාලක කර ගැනීම පිණිස අපි ගත්ත අභිමතාර්ථ දිහාවට එකලසකින් යුක්තව ගුණෝකින් යුක්තව ඍජු භාවකේ යන කොච්චර උදව් වෙනවද කියලා. ඉතින් මේ විදිහට සූත්‍රය පිළිබඳ හඳුන්වා දීමක් කරපු සරුවචන් ආංශේ කතමෝච භික්කවේ ආදිත්‍ය පරියායෝ ධම්ම පරියායෝ. මහණෙනි මොකද්ද මම මේ කියන්න හදන්නේ? මේ ගිනි සිලු පිළිබඳ මේ විස්තර කතාව ගින්න නැත්නම් ගිනි කෙලියක් නැත්නම් මේ ධර්ම විග්‍රහයක් එහෙම නැත්නම් ධර්ම විකූර්ණයක් නැත්නම් ප්‍රාතිහාර්යයක් මොකද්ද කියලා සරුවචනන්සේ ප්‍රශ්න අහනවා ඒ ප්‍රශ්න අහන්නේ බණහනායකින් උත්තර බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි මම මේ කියපු කාරණා ඔන්න දැන් මම කියන්න හදනවා කියලා පිරිසගේ අවධානය මානසිකාර්ය තමන් දිහාට ඇද ගන්නයි. අන්නේ ඒ විදිහට හොඳටම පිළිසි අවධානය Taman දිහාට අරගෙන උන්වහන්සේ දේශනා කරනවා වරං භික්කවේ තත්තාය අයෝසලාකාය ආදිත්තාය සම්පජ්ජ සම්පජ්ජලිතාය සජෝතික භෞතිකාය චක්කුන්දියන් සම්පලි සම්පලි මට්ඨං මානෙනි මට මට කියන්න තියෙන මෙච්චරයි මුත්තටම රත්ත තත්ත වෙච්චි යකඩ කෑල්ලක් එහෙම නැත්නම් දිලිසෙන ඉනිගෙන දිලිසින රකට කැලක් අරගෙන ඇහි උලනම හොඳයි. කාගරි ඇහෙට තියලා ඉනියකියකට අපිට අලවංගුවක් අරගෙන රත් කළ රත් කළ රත් කළා. ඒක ඉසර රත්ත තප්ත වෙනවා. ඊට පස්සේ ශ්වේත තප්ත වෙනවා. ශ්වේත තත්ත උනාට පස්සේ අකට උණු වෙනවා. උණු වෙන ඉසර රත්ත තත්ත ශ්වේත තත්ත කියන දේවල් බුදුරජාණන් වහන්සේ තත්ත කියන එක විතරයි පාවිච්චි කරන්නේ. නමුත් උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා සම්පලිජ්ජිතාය සජෝතික භූතිකාය දැන් මේ ජෝතිපත් වෙන්න හදන මේ ගිනි ගන්න වගේ හදන යකඩයක් අරගෙන කාගරිය ඇහැට තියෙනවා හොඳයි කියලා කියනවා. මේ උපමාවක් පෙන්වන්නේ. නත්වේව කුබිකෝ නත්වේව චක්කුන්ත්‍රියේ චක්කු විඤ්ඤේස රූපේසු අනුප්‍යංජනංසෝ අනුප්‍යංජනසෝ නිමිත්තානුග නිමිත්තානුගත කතාසේ රූප බල බලා ඒ රූප පිළිබඳව අභිරමණය කරමින් ඇහෙන් දැකිය යුතු රූපයන් විසෙයි ව්‍යංජන අනුව්‍යංජන බලමින් ඒ පිළිබඳව නිමිටි ගනිමින් ගත කරන ජීවිතයට වැඩිය මේ ඇහැ ගිනිගත්ත යකඩකින් පුච්චන එක හොඳයි කියලා කියනවා. ඒ තරම්ම මේ වස්තු දිහා බලලා බලපු දේ පිළිබඳව මනාපමනාප පහල කරගෙන මේ බලන දේවල් පිළිබඳව ව්‍යංජන අනුව්‍යංජන බලමින් අස්තර විස්තර බලමින් අලගිය මුලගිය තැන් බලමින් රූප අභිරමණය කරනවා වෙනුවට ගිනිගල යකඩකින් මේ හැපිච්චන එක හොඳයි ඒ මොකද නිමිත්තස්සාදං ගතිතං වා භික්කවේ විඥානං තිට්ඨමානං තිට්ඨේය යම් වෙලාවක අපි රූපයක් බලලා ඒ රූපේ ආස්වාද කරන හිතක් එහෙම නැත්නම් චක්ක විඥානයක් අපිට පහළ වුණා නම් අන්න ඒ වෙලාවේ ඒක නා මලොත් අනිවාර්යයෙන්ම මනසයත් අපායට හෝ තිසංගත නිකායකට වැටෙනවා. අපි රූපයක් අභිරමණය කරමින් ඉන්න වෙලාවක රූපයක් ආස්වාද කරමින් ඉන්න වෙලාවක අපේ ජීවිතය හමාර වුණොත් ඒ රූපාස්වාදවේ පිහිටපු විඥාණය ඒකාන්තෙම මේ අපේ හිත අපායට හෝ ත්‍රිසංයෝනට බඳිනවා කියන එක වෙන දෙයක්. එහෙම නැත්නම් ඒක තමයි න්‍යාය. තහනමේතං විච්ඡතියං ද්වින්නම් ගතිනං අඤ්‍යතරං ගති ගච්ඡෙය. නිරයං වා තිරච්ඡාන ගතං වා. එවැනි කෙනාට තියෙන්නේ ඒකාන්ත පාර දෙකයි. එකක් අපාය, එකක් ත්‍රිසංයෝනි. බුදුජානන්සේ කියනවා ඉමං කොහම් භික්කවේ ආදීනවන් දිස්වා ඒවං වදාමි. ඒ විදියට කෙනෙක් අපායට නොයන්න නම් තිරිසං ආත්මිකට නොයන්න නම් මේ දේ කෙරුවොත් ඒකාන්තයෙන් අපායට තිරිසං නිකායට යන බව දැකලයි මම මේ ටික කියන්නේ කියලා. ඒ වෙනතු මේ කවුරුත් බයකරනද කාටවත් මේ බිල්ලෝ වෙන්නඳ ඔන්න බබ බිල්ලෝ එනවා කියන්න නෙවෙයි දැකලයි කියන්නේ කියලා. ඉතින් මේක තමයි බුදුචානන්සේ මේ සූත්‍රේ පුරාවට විස්තර විස්තර කරන්න බලාපොරොත්තු වෙන තේමාව. අපි රූපයක් බලන හැම වෙලාවකම ඒ රූපේ නිසා අපි අනිකුත් සංවිතනිකායේ තියෙන මේ ආදිත්‍ය පරයය සූත්‍රයක් තියෙන සංවිතනිකායේ සලායතන වර්ගයේ ඒකේ තියෙන වෙනත් සූත්‍රය අරගෙන බැලුවොත් රූපයක් රූපයක් දකින හැම වෙලාවෙම එක්ක මනාපේ එක්ක අමනාපේ නැත්තම් මනාප අමනාප දෙක මිශ්‍ර වෙච්ච උදාසීන බවක් අනිවාර්යයෙන් පුතඥයට පහළ කිසිම රූපයක් දැක්කට පස්සේ ඒකට මනාප පහළ වුණෙත් නැහැ අමනාප පහළ වුණෙත් නැහැ මනාප මනාප අතරමැදක් නැහැ කියලා කියන දෙයක් නැහැ රූපයක් දකිනකොටම ඒකාන්තේ මේ හිත එක්ක මනාපේ පහළ වෙනවා එක්ක අමනාපේ පහළ වෙනවා ඒක තමයි සාමාන්‍ය රසාස්වාදයේ ධනික සුඛේ හොයන පුතඥයාගේ තියෙන ක්‍රමය. මම භාවනා කරනකොට නැත්නම් භාවනා වගේ අභ්‍යාසයකට ආර්ය පරිශයෙන් ගියාම ඒ කෙනාට අරමුණකට හිත දාපුවාම ඇහැට රූපත් අරමුණු වෙනවා කනට ශබ්දත් අරමුණු වෙනවා නාසයට ගඳ දිවට රස කයට පහස කියලා ඉතිකේ කර්මන තියෙනවනේ. ඒ කිසිම අරමුණක් ඒ රූපයක් ඇවිල්ලා ඇහැට මුලිච්ච වෙච්ච වෙලාවේ ඇහැටක ගැටිච්ච වෙලාවේ ඒකට පොතේ සඳහන් කරලා තියෙන ආපాతගත වෙනවයි කියලා. ආපాతගත වෙච්ච වෙලාවේ ඒ දකපු රූපේ නිසා එක්ක මනාපයක් එක්ක අමනාපයක් පහළ නොවි මොන විදිහකින්වත් යන්නේ පෘථජ්ජනිය දන්නේ ඇත්තටම මනාපමනාප දෙක විතරයි. නමුත් භාවනා කරන කෙනාට ගෝකල් භාවනා කරොත් හිතා ගන්න පුළුවන්. ඒක ඇත්තටම සරුවච්චන්හන්සේට අහුම්කන් දීලම හොඳ අවංක හිතකින් ලෑස්ති වෙලා භාවනා කරන කෙනාට දැනගන්න පුළුවන් සමහර රූප තියෙනවා දැක්කයි නොදැක්කයි කියලා වෙනසක් නෑ ඒක උනන්දුවක් ඇති කරන්නේත් නෑ කම්මැලි කරවන්නේත් නෑ උදාසීනයි නමුත් එවැනි හිතී එවැනි රූප කවදාකවත් හිතේ තැම්පත් වෙන්නේ නෑ ඒ වගේ වෙලාවෙම අමතක වෙලා යනවා. මොකද ඒකෙන් හිත කුප්පන්නේ නැහැ. ඒකෙන් හිත කිචි කැවෙන්නේ නැහැ. ඒකෙන් හිත ඇවිස්සෙන්නේ නැති නිසා අපි ලක්ෂ කෝටි වාරයක් හිත දකිනකොට හිත වහාම ගිහිලා වහන්නේ වඩාත්ම රූපත රූප ධනවන මනාපේ ධනවන එතන අමනාපේ ධනවන රූපෙට තමයි. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි එක රැයකට කෝටි ගණක් හීන දකිනවා. උදේ වෙනකොට මතක තියෙන හොඳටම හිත කැපී පේන එක්ක තද්ද බල ආශාවක් ඇති වෙච්ච එකක්. ඉතින් තද්ද බල විදිහට හිත රිච් එකක් විතරයි මතක තියෙන්නේ. අනේ කිහින දැකපු බව මතකයි. නමුත් මතකෙට යන්නේ හිින දැක්ක කියලා දන්නවා. ඒත් ඉතුරු වෙන්නේ මොකද අපේ හිතේ ගබඩා වෙන්නේ අපිට හංගාක් කුප්පණ ගති ඇති කරන, රුප්පණ ගති ඇති කරන, අවුස්සන ගති ඇති කරන කෙලෙසන ටික විතරයි. ඉතින් ඒක නිසා අපි මතකයේ දැනට අපිට සංසාරේ යමක් ඉතුරුලා තියෙනවනම් තද්ද බල කෙලස් ටික විතරයි මතක තියෙන්නේ. මැදට එන හරිය මනාපමනාප දෙක අතර මැද තියෙන හරිය උපේක්ෂාවට බාර වෙන හරිය ලියවිලත් නැහැ අපේ පොතේ. මතකත් නැහැ. ඉතින් ඒක නිසා අපි මතකයක් කියලා අපි නැවත අවශ්‍යලා බලනකොට අපිට පේන්නේ හිතේ සංඥා තියාගත්ත හොඳ හැටි ගලේ කෙටුවා වගේ මතක වෙච්ච ටික විතරයි. ඒ නිසා අපි මතකය කියලා නැවත අවදි කරවන්නේ උගක්ම කෙලෙස් උපදෝප ටික විතරයි. මධ්‍යස්තව දැකපු දේවල් අපේ හිතේ හිටලා නැහැ. ඉතින් ඒ නිසා පෘථග්ජනයා කිව්වොත් අසවල්තන මං හිටියා. මම කාය සාක්ෂි වශයෙන් දැක්කා මම මේ කියන්නේ දැක්ක දෙයමයි කියලා අනිවාර්යයෙන්ම මේ මනුස්සයා කියන්නේ දැක්කයි කියලා හිතාගත්ත දෙයක් විතරයි කවදාකවත් පූර්ව මතකයක් නැවත ගන්න පුළුවන් ගතියක් පුත්තජනයට නැහැ. මොකද මතකයට යන්නෙම එයාගේ රුචි අරුචිකම් අනුව. එයා හිතාගත්ත කැපිපෙන ලක්ෂණ ටික විතරයි. ඉතින් ඒක නිසා මේ මනුස්සයා උසාවියට නැගලා නීති පොතේ අත තියලා නැත්නම් බුද්ධ ධෛර්ය පොතේ අත තියලා මම කියන වචනේ ඒකාන්තයෙන් සත්‍යයි. මට බොරු කියන්න ඕන කමක් නැහැ කියලා අපි හිතමු කාය සාක්ෂියක් දෙනවයි කියලා. දෙන වෙලාවේදී ඇත්තම තමයි මනුස්සයා කියන්නේ. එයා දැක්කයි කියලා දෙන්නේ එයා දැක්කයි කියලා හිතපු ටික එනතම් මුළු එකම මතක තියාගන්න පුළුවන් ශක්තියක් හිතේ නැහැ. ඉන්සම් භාවනා කරන කෙනෙකුට මේ ගැටලුව දකින දකින දෙයක් පාසා එක්කමන අපේ එක්කමන අපේ පහළ වෙනවා කියන එක විශ්වඳන්න බෑ. මොන්න තාලෙන් විශ්වඳන්න බෑ මොකද අවුරුදු ලක්ෂ 40කට වැඩිය කාලයක් විද්‍යාඥයෝ කියනවා මේ මිනිස්සයා සතෙක්ගෙන් පරිණාම වෙලා එන්න කල් ගත්තයි. බුදුහාමුදුරුව අපට කියනවා මෙරි මෙරි ඉපදින මේ සංසාරේ කෙලෝරක් නැහැ කියලා. ඒ දිගටම අපි හිත තත්වගත කරලා තියෙන්නේ වඩා ලස්සන රූප බලණ්ඩයි. එහෙම නැත්නම් ඊටාම අවලස්සන දේ හිතා ගන්නයි විතරයි. නැඳ හරිය දැකලා නැහැ. ඒ නිසා යෝගාවචරය භාවනා කරනකොට මේ සූත්‍රය තාටියක් ඉස්සරහට යන්න ඕනේ. ඒකට අදාළ සාක්ෂි ඇති කරගන්න යෝගාවචරයට පුරුදු කරන්නෙම බුදුහාමුදුරුවෝ එච්චරම හිටපඳින්නෙත් නැති එච්චරම අප්පිරිය කරන්නෙත් නැති මදහත් අරමුණක්. ඒක ඇහැට වැටෙන එකක් නෙවෙයි. ඇත්තක වහගත්තට පස්සේ කයට වැටෙන එකක්. ඒක නිසා බුදුජානසේ වටපිට නොගියන් නැත්තම් නොකිය කියනවා නොකිය කරනවා නැත්තම් අපිට උපදෙස් දෙනවා උඹේ හිත ඒකාන්තයෙන් මනාප දේවල් හොයාගෙන යනවා ඒකට කටු ගහේ කටුල් කරන්න ඕනේ ඒක ස්වභාවයි අමනාප දේවල් හොයන්න යනවා. ඒක ස්වභාවය. ඔබ මං කියන දේ අහනවා නම් නැත්නම් මගේ ප්‍රතිපදා වැඩ කරන්න කැමති නම් මට ගෞරවයෙන් නැත්නම් බුදුහාමුදුර කරේදී ශ්‍රද්ධාවෙන් සීලයක පිළිහිටලා මධ්‍යස්ථ අරමුණකට හිත දාපන්. ඒක ආධ්‍යාත්මිකයි. ඒක ආගමිකයි. ඒක සුවිශේෂී අභ්‍යාසයක්. මධ්‍යස්ථ අරමුණට හිත දාපන් කිය. ඉතින් මේ මේ කය තමන්ගේ කය කය අනුපස්සන වශයෙන් බලනකොට අපි අභිරමණය කරන සුළු විදියට මට මේ දෙවුර නලල්තල සවි බල උරහිස අපමණ හීනමවයි කියලා ළඟ තියා බලන්න කියන්නේ. ඒක බැලුවොත් මේ රාගයක් කතා කරන්නේ. එහෙම නැත්නම් අනුගේ රූපයක් බලන්න කියන්නේත් නැහැ. කායේ කායානුව බලන සතුව කියලා බුදුහාමුදුරු වචනයක් පාවිච්චිනවා. කායේ කායානුපස්සී විහෙරති. කයේ ඇති හැටිය බලනද අපි ඔය සාමාන්‍ය කයක් දිහා බලනකොට මේක රූපලාවන්‍ය කරන ලපන්තියක් තානක් මේව නැත්තම් මේක බර උසන ලිවර් මැෂින් එකක් එහෙම නැත්නම් අනුන්ට ගන්න තියෙන හයිය හති යන්ත්‍රයක් කියලා බලන්නේ නැතුව මේ කය රූප ගොඩක් පැත්තෙන් බැලුවොත් කය රූප ගොඩක් වශයෙන් බලන හැම චිත්තක්ෂණයකම කිසිම මනාපයක් කිසිම මනාපයක් පහළ වෙන්නේ නැහැ. ඉතින් ඒක නැත්නම් මේ බුදු දහමෙන් පෙන්වන්න හදන දේ කොච්චර අමාරුද කියනවනම් එහෙම නැත්නම් කයට හිත ගන්න කොච්චර අමාරුද කියනවනම් අටුවාචාරින් වහන්සලා පෙන්නනවා දුවන අස්සෙක් උඩ අලුපෝල් ගෙඩියක් තියන්න හදනවා වගේ කියලා. අස්සෙක් දුවනවා කෙලින් නිකන් හිටියත් අස්සයා උඩ අලුපෝල් ගෙඩිය පట్టල වෙන්නේ නැහැ. ඔය දුවන අස්සෙක් උඩ අලුපෝල් ගෙඩියක් තියන්න හදනවා වගේ මොකද සංසාරේ පුරාවටම මේ මනාපමනාප දෙකේ දුවපු හිත දැන් බුදුරජාණන් දෙනිකන් පරිේශණයට වගේ කියනවා උදාසීන දෙක තියලා බලන්නයි කියලා. තිබ්බට පස්සේ තමයි අපිට තේරෙන්නේ මේ හිත කොච්චර කෙලෙස් වලට කැමතිද කියලා. කොච්චර අකුසලයට කැමතිද? අර උදාසීන අරමුණේ තිබ්බාම කූඩල්ල කොට්ටේ උඩ තිබ්බා වගේ රෝල් වෙලා යන අන්ධකාර තැනකට. තෙත තියෙන තැනකට. කොට්ටේ උඩ කිසිම සැපක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා යෝගාවචරය භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ gedara minissut විහිළු කරනවා දැන් ඔළුව නරක් වෙලයි කියන. අනේ ඒවත් අහගෙන ඔන්න මෙහි ඇවිල්ලා වාඩි වෙලා භාවනා කරන්න ගියාම ඌඩල්ල ඇදෙන්නෙම තෙතට තමයි. ඌඩල්ල ඇදෙන්නෙම අන්ධකාරයට තමයි. අලුපූල් ගෙඩිය තිබ්බාම තිබ්බ ගමන් වැඩෙනවා. යෝගාවචරය වල වටින කට්ටිය නම් ෂෝක් එකට භාවනා කරනවා බලපංගෝ මගේ හිත කොහොමඩක්වත් හිටින්නේ නැහනේ. තියෙනකොට වැටෙනවා. තියෙනකොට වැටෙනවා. ඉතින් ඒක නිසා යෝගාවචරය ලෝක දෙකක් මැද හිර වෙනවා. gedara හිටියානම් කීයකරි හම්බ කරගන්න හරි තිබ්බා. දැන් ඒකක් නැහැ. ඉතින් gedara මිනිස්සු කියනවා මෙයාගේ දැන් වයර් මාරු වෙලා දැන් භාවනාවට යන්න පටන් අරගත්ත කියලා ඒ මිනිස්සු එහෙන් කොලිටම් කරනවා. දැන් මේ හැවිල්ලා පරියන්කේ ගහගෙන දෙඤ්ඤම් කියලා වාඩි වුණාට මොකද? අනේ දෙඤ්ඤම් තමයි මොනම දෙයක්වත් කෙරුවට හරියන්නේ නැහැ. මේක නිකන් ඉදිකට්ටක් කෙලින් අතර තියලා අබහුරක් වක් කරන්න හදනවා වගේ හරි ඉදිකට්ටුට අබෑටයක් කෙලින් හිටිනකම්. කවදාවත් හරියන්නේ නැහැ. එතකොට අපිට හිතා ගන්න පුළුවන් මේ රාග අරමුණකට දුන්නා නම් අපි පැය 3 එක දිගට හෙල්ලෙන්නේ නැතුව බලන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි කවුරු හරි මරනවා පෙන්නනවනම් භයානක අපරාධ. ඇසිපිල්ලම් ගන්න නැතුව බලන්න. ලෝකෙ වැඩිම සෙනගක් එකතර එකතු වෙලා තියෙන්නේ පස්වෙනි ජෝර්ජ් රජුව මරපු මිනිමරුවා ගිලට් ප්ලේට් එකකින් ටික ටික කප කපා මරනවා පෙන්වන වෙලාවෙලු. ලෝකෙ ඉන්න ඔක්කොම ගිහිල්ලා තිනවා ඒක බලන්න. මොකද අපි ඒ තරම් කැමැති අපරාධවලට. අපේ චිත ගොඩක්ම ඇවිස්සෙන්නේ චිත්‍රපටියක ෆයිට් එකක් නැත්තම් වැඩක් නැහැ බල්ලත් වැඩක් ෆයිට් එක දෙන්න ඕන හොම්බකට රිවට් වෙන්න ගහන්න ඕන ගහනකොට විසිල් ගහ ගහ බලන්නේ ගාණක් නැහැ ඉඳගෙන ඉන්න පුටුවේ ඉඳලා මතුරෝ කෑවට මේ මේ කුඹියෝ කෑවට මකුණෝ කෑවට කිසිම ගාණක් නැහැ වත්තක නැහැ බයි ගියක් හිටියද කියලා. නමුත් නිකන් කෙලීම භාවනා කරන කෙනෙක් දිහා බලහන් ඉන්න බලන්න චිත්‍රපටයක තියෙන එකක් දිහා පැයක් විතර කවුරු හරි භාවනා කරන එකක් දිහා පෙන්නාගෙන හිටියොත් මොකද වෙන්නේ? අයියෝ මේ පුටු වල පුදුම මකුණෝනේ ඉන්නේ. හරියට මදුරෝ ගන්නවනේ. කිසි සැපකුත් නැහැනේ. කොහොමද මේ බයක් මේක දිහා බලන්නේ? ඕක ඔච්චර වෙන්නන්න දුන්නේ. අනි 15ක් වෙනව නම් ඇති නේ. ඕකමනේ තියෙන්නේ. ඕන්න වගේ හිතක් අපිට තියෙනවා. ඉතින් මේක තීරුම් අරගෙන අපි මේ අදින්නේ මනාපමනාප දෙකට නැත්නම් බුදුජානනාංශය කියනවා ව්‍යංජනක් ගාහය අනුව්‍යංජනක් ගාහයි නිමිත්තක් ගාහයි අපි නිමිති ගන්නේ ව්‍යංජනන ව්‍යංජන ගන්නේ අංග ප්‍රත්‍යංග ගන්නේ අනිවාර්යයෙන්ම මන බඳන රූපවලට අනිවාර්යයෙන්ම අප්‍රියකර රූපවල. එහෙම රස විඳින්මින් ඉන්න වෙලාවක එවැනි ව්‍යංජන අනුව්‍යංජන ගන්න එකක් මතනම් ඔබේ චක්කු විඥානේ පටල වෙලා තියෙන්නේ. අන්න එහෙම චක්කු විඥානයක් තියලා මරණේ සිද්ධ වුණොත් ඒකාන්තෙන් අපායද. ඒකාන්තෙන් තිරසං වෙනවා. ඉතින් අපි මරණ වේලාවේදී දාන දීපුව ගැන කල්පනා කරමු කියන්නේ. ගොඩක් දාන දීලවා දාන දීලවල අනේ ඒක හරි ෂෝක් කියලා බලන්න හිටියොත් මේත් මනාවේ තමයි පාන වෙලා තියෙන්නේ. ඉතින් ඒ දීලා හපක් ගාලා ඊට පල්ලට තියලා කඳ උඩට තියාන හෙලකින් පල්ලට ඇදගෙන යන වගේ අපායට ගිහලා වැටිච්චාම කියනවා හත් දෙයියනේ මෙච්චරක් දන් දීලා බලපංකෝ මේ යම රජුරෝ ඉස්සරහට අවිලා ඩක් කාලා වැටිච්චාම යම රජුරෝ මොකද මේ පැත්ත කියලා. අපි හරියට දන් දුන්නේ වැඩක් නැහැ නේ. මරණ වෙලාවේ මනාප යන්න පාගලදී එතන අපි හිල් දැකලා තියෙනවා ඉතින් අනික් කටේ ඊර්ෂ්‍යා කරන එකෙකුට සිල් රකින්න බෑ මට වගේ මං විතර හරියට සිල් රකින්නේ කියලා ආඩම්බර කර කර කර සිල් රැකගෙන හිටියට මරණ මොහොතදී මතක් වෙන්නේ මම සිල්ලන්ත ඒ අනුන් සිල්ලන්ත ඒ නිසා මම ශ්‍රේෂ්ඨයි කියලා ඕකට මනාපයක් පහළ වුණොත් ඒත් අර සන්තෑසියම තමයි අපි සමත භාවනාවක් කරලා ධානාදී දේවල් ලබාගෙන මට විතරයි ධ්‍යාන තියෙන්නේ අල්ලපු ගෙදර එක්කනට නැහනේ හේ හේ හේ කියනකොට මරණොත් ඒ මොකද වෙන්නේ? ඒත් අතනම තමයි. විපස්සනා කරනකොට විතරක් උගන්වනවා ඔය උදාසීන අරමුණට හිත දාලා බලපං. කොච්චර අමාරුද කියලා තියන්නේ. මෙතන තියෙන එකම මේ වගේ දෙයක් විස්තර කිරීමේදී තේරුම් ගත යුතු දේ තමයි එහෙම උදාසීන අරමුණකට හිත දාන්න කියලා අපි සර්වචන් වහන්සේගේ සර්වඥතා ඥාණයට කරුකොල්ල සැලකුවාට ඒකෙන් හිත පිටපනින එක එක මිනිස්සෙගේ දෝෂයක් නෙමෙයි පෞද්ගලික දෝෂයක් නෙමෙයි මානවයාගේ මූලික දෝෂයක්. ඒ නිසා හිත පටින හිත පිටපනිනවා කියලා කනගාටු වෙන්නේ මේක මගේ කරගන්න ගියොත්. මගේ හිත තමයි නොසන්ඩා. මගේ හිත තමයි හිටින්නේ නැත්තේ. අනේ මං කොහොමද මේකට මේ අල්ලලා තියලා හිටගන්නේ කියලා හිතන්න හදන්නේ. අර උදාසීන අරමුණට හිත හිටින්නේ නැතුව රසමසවල හොයාගෙන යන හිත මගේ දුර්ලකමක්, මගේ සීල නැතිකමක්, මගේ නොසන්ඩාල ගතියක් කියලා මේක ආත්ම සංඥාවෙන් ගත්තොත් ඒකාන්තේ මේ අකුසල් ටික Tamange මල්ලට වැටෙනවා. කවුරු හරි බුදුබණ අහලා එහෙම නැත්නම් අලුත් දෙයකට හිත හදාගෙන පළල් මනසක් තියාගෙන හොඳයි. දැන් බුදුහාමතු කියපු දෙය හැටියට මම ඉඳගෙන ඉන්න ඉරියව්වට හෝ එහෙම නැත්නම් මේ ආනාපාන වගේ හිත දානකොට හිත කොට දාපු මාළුවෙක් වගේ අලු පොල් ගෙඩියක් තියන්න හදනවා වගේ දුවන අස්සෙක් උඩ කෙලින් කරපු ඉදිකට්ටක් උඩ අබෑට ටිකක් මට්ටම් කරන්න හදනවා වගේ ඉතින් මෙහෙම ඉන්නකොට මේ ඇඟේ ඇති වෙන විපිරියාස ටික හිතේ ඇති වෙන විපිරියාස ටික බලලා මේක මගේම දෝෂයක් නෙවෙයි මේ මනුස්ස හිතක් මං මේක මගේ කියාගන්න තු මේ ඇති හැටිය මේක තමයි මගේ හිත අරමුණට දාපුවාම හිටින්නේ නැහැ මේක සන්තෝෂෙන් වාර්තා කරන්න පුළුවන් කාටද වාර්තා කරන හැම කෙනාම ඒකට පශ්චාත්තාප වෙනවා ඇඟ ක්ලාන්ත කරනවා වමනේ ගති පහළ වෙනවා බය වෙනවා අයියෝ මන්නම් හිතුවේ එහෙම නෙවෙයි මේ වගේ හිත තිබ්බ ගමන් කාන්දමට යකඩ ඇල්ලුවා වගේ කාර්මුණක හිතී කියලා හිතින්නේ. ඒ නිසා හිතන්න යම් කිසි යෝගාවචරයේ මේ අරමුණට හිත තියෙනකොට මගේ හිත පිට යනවා. මේ පිට යන්නේ මේ මේ දේවල් වලට. මේ ඔක්කොම මේ වගේ අල්ලවන ලෙදුවන අතරමද එක පැයක් ඉන්නකොට මට එක චිත්තක්ෂණයක් අරමුණට හිත ගියා. ඒක මම දන්නවා. අනික් වෙලාවට හිත පිට යනවා කියලා මේක ඇති හැටිය වශයෙන් ප්‍රകൃතිය වශයෙන් කාට හරි වාර්තාකරනද මේ වගේ භාවනා වැඩමුළු කීයක් කරන්න වෙයිද? පරියංක කීයක වාඩි වෙන්න වෙයිද? කොච්චර බණ අහන්න වෙයිද? බණ අහන අහන වෙලාවේදී Tamange මේ වැරදි දෘෂ්ටි අයින් කරගෙන මේ බුදුහාමුදුරුවෝ අවුරුදු 6ක් දුෂ්කරවත පුරන වෙලාවේදී ආලෝක මාත්‍රයක්වත් ලැබලා නැහැ. ඉතින් මේ සාරා සංඛ්‍ය කල්පලක්ෂය පෙරම්පුල දසපාරමිතා දසඋපපාරමිතා දසපරමාර්ථ පාරමිතා පුරල පස්චිම භවයක බෝසතාණන් වහන්සේටත් උන්වහන්සේ කියනවා මේ දුෂ්කරවත පුරණ කාලේ මට කිසි තැනක එකඟුනේ නැහැ කියලා. ඉතින් අපි මේ නිකම්ම නිකන් නරපනෝ අපි ඇවිල්ලා මේ අස්සයට ගහනකොට මාස්සය දිනා ඉතින් චිට් එක දාපු දවසේ. එහෙම වෙන්නේ නැහැ. එහෙම නැතිනම් චිත්තාන මිනිස්සු රේසොට්ටු කාර්යය හැහෙන්න පරදින්න බෑ. ඇහ ගාන දාන ආශාව දිනනවනම් ඉතින් ඔට්ටු කරේ පරදිනවනේ. පරදින්නේ නැහැ. උගාවක් වෙන්නේ මොකද්ද? Taman අර අත දාන්න ගියාම පුදුමාකාර විදිය පිටපනිනවා. ඉතින් ඒක ශද්ධාව තියෙන කෙනා. අසුවිරු ඥාන තියෙන එක නා හිතා ගන්නවා. ඉතින් මේන් එපිට යන්න ක්‍රමයක් නැහැ නේද? මෙච්චර මේ තියෙන්නේ ලින්දට වැඩිච්ච කලින් කටෙන් එන්න තව වෙන කොහෙන් යන්නද? ඒක නිසා මම ආයෙත් දවසක් කරලා බලන්න. ආයෙත් දවසක් කරලා බලන්න. ආයෙත් දවසක් කරලා බලන්න ඕනේ කියලා. යම් කිසි කෙනෙක් එහෙම පශ්චාත්තාප වෙන පරාජිත හිතවිලි තියෙද්දිම අපරාජිත වගේ අප්‍රතිහතව නැවත නැවත හිත යොදනවන්න ඒ අරමුණට ඒක මානුෂිකත්වයේ ඉක්මව වැඩක් නේ මොකද ඒ වගේ අරමුණකට හිත දැම්මයි කියලා ලාභ සත්කාර සම්මාන සිලෝක මොනක්වත් හම්බ වෙන්නේ ඒතිෙදිත් නැවත නැවත හිත යොදනව නම් ඒක බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා ඈත ඉඳලා වදින අය පුද්ගලයාට අනේ මේ මිනිස්සයා බුදුන් කෙරේ සද්ධාවෙන් මේ নানা ප්‍රකාර දේවල් මනාපමනාව පහල කිරීමට කියොත් අපාගත වෙන ගැන බයෙන් තිරිසංගත වෙන එකට බයෙන් මේ ලේනෙක් වලිගෙන් මොහොත හිඳින්න හදනවා වගේ මේ ගන්න ප්‍රයත්නේ මේකට දෙයියොත් වදිනවා බ්‍රහ්මියොත් වදිනවා බුදුනොත් වදිනවා පසේක බුදුනොත් වදිනවා රහතන් වහන්සේලාත් වදිනවා අපේ ලොකු ස්වාමීන් වහන්සේ පොතේ ලියලා තිනවා මේ ආදී වූ උද්ධාදී උතුම්යන් වහන්සේලාගේ වැඳුම් ලබන මේ යෝගාවචරයට ලෝකයා සලකන්නේ භාවනා පිස භාවනා පිසයි කියන. කියලා පිළිච්ච padikkamakට තරම්ව සලකන්නේ නැහැ කියන. මේ සකල සිරින් පිරි ශ්‍රී ලංකාවේ බෞද්ධ රාජ්‍යය හැටි. නිකමට අර ඒදාන්න බුද්ධ ආගම නොතබෙන තැනක තිබුණා නම් අපිට කොහෙද අහුවරණක් මහබෝසතාණන් වහන්සේ භාවනා කරන වෙලාවේදී පිළිගන්න වෙලාවේදී ලෝකීය බුද්ධ ආගමක් තිබුණේ නැහැ සිව්පස දාන දෙන්න කවුරක්වත් හිටියේ නැහැ. මේ භාවනා මධ්‍යස්ථාන හදලා මේක භාවනා කරපන් කියන කවුරක්වත් හිටියේ නැහැ. උන්වහන්සේ ලක්ෂකොත් එකක් වාර ගණන් පරදිද්දී අප්‍රතිහතව දිගට කරගෙන කරගෙන ගිය නිසා උන්වහන්සේ කියන්නේ මහණෙනි මම මේ උඹලට කියන්නේ උඹලා මේ වගේ මධ්‍යස්ථ අරමුණක හිත තියාගන්නකොට අමාරුයි කියලා, gedera යනවායි කියලා කියමු. වෙන දේවල් දිහා බලනවායි කියමු. වෙන සද්ද අහනවායි කියමු. කබලෙල්ලිපට වැටිලක් නෙවෙන්නේ. උඹලා ඒ විකේ වේලාවක මේ වඩා පුරුදු කරලද දේ මරණ මොහොතේදී එළියට ආවට පස්සේ ඒ යන නරකයට වෙන ගමන ඒ යන අපාය යන ගමන මොනම චාලෙන්වත් බේරන කවුරක්වත් නැහැ නේ අපිට ධර්මබලධාරී දෙයයන් ආසික පිටේ ඉල්ලන්නද කතරගම දෙයයන් පූජා වට්ටියක් දෙන්නද පත්තිනියම්මට ගිහිලා යාදිනිය දෙන්නද බුදුසෙන්සේ සඳහන් කරලා තියෙනවා නන්තලික්කේන සමුද්දමජ්ජේන පබ්බදානං විවරම් පවිස්ස නවිජ්ජතිසෝ జగතිප්පදේශෝ යත්තට්ඨිතෝ මුංචය පාපකම්මා මානි මගේ ධර්මඥතා ඥාණයට පේනවා පාප කර්මයක් කළා මොහොත මෙතට ගියක් අන්තරීක්ෂයට ගියක් අභ්‍යවකාශයට ගියක් ගිරි ගුහාවක පර්වතයක් ඇතුළට ගියක් ඔබ කරපු පාප කර්මෙන් ගැලවෙන්න පුළුවන් තරක් මේ මුළු ලෝකේ జగති ප්‍රදේශයේ කිසිම තැනක නැහැ ඒක හොයාගෙන අවිල උඹව අරගෙන යනවා. බුදුරජාණන් වහන්සේ එතනදී ගැලවුම් කාර්යයක් නෙමෙයි. කවදාකවත් ගැලවුම් කාර්යයක් නෙවෙයි. උන්වහන්සේ කියනවා මම දැකලයි කියන්නේ. ඒක නිසා අමාරුයි. ඇත්තටම අමාරුයි. නමුත් හේතු ගන්න ගන්න බහුසුත වෙන්න සුතමේ ඥානෙ වඩා ගන්න උත්සාහයක්වත් කරන එක මේ මධ්‍යස්ථ ආරමුණක හිත තියාගන්න හදන ගන්න උත්සාහය පවා manussත්වයේ ඉක්මවපු එකක්. ඒකට කියනවා උත්තරී මනුස්ස. manussත්වයෙන් ඉහළට නංවන ආර්යත්වයටපත් කර උත්තරී මනුෂ්‍ය ධර්මයටපත් කරන ප්‍රතිපදාවක් මේ කරන්නේ. ඉතින් ඒක කාටවත් සාධාරණීකරණය කරන්න බෑ. කවුරුත් අපිට සාධාරණීකරණය කියන වැඩකුත් නැහැ. තමන්ම අසුවිරු ඥාන වලින් තේරුම් අරගෙන අපි උත්සාහ කරනකොට මේ ලක්ෂයක් වාර පරදිද්දී එක තැනක අපි හිතමු මේ ආස්වාස වෙලාදී ආස්වාස කියලා දැනගත්තා. ඉඳගෙන ඉන්න වෙලාවේ ඉඳගෙන ඉන්න බව දැනගත්තා. ප්‍රස්වාදලාදී ප්‍රස්වාද දැනගත්තා මේ විදිහට මේ උදාසීන අරමුණේ හිත දැන ගැනීම බුදුරජාණන්සේ පෙන්වන්නේ දුනු ශිල්පේ උත්සාහ කරන දුනු ආධුනිකෙක් වාගේ එයා ඈත ටාගට් ලෑල්ලක් තියාගෙන විදිනවා විදිනවා විදිනවා විදිනවා හරියට මේ ලෑල්ලට තියාගන්න අනන්ත අප්‍රමාණ වාර ගණක් වරදිනවා වැරදිලා වැරදිලා වැරදිලා ගුරුවරයා පිටිපස්සේ ඉඳලා කියනවා ඕකට බය වෙන්න එපා. ඔබ දිගටම විදපන්. ඔබට හරියට වේගය අවශ්‍යයි, එල්ලේ අවශ්‍යයි. ඒ වගේම මේකට මම කොහොමරි ගහනවා කියන, විද ගන්නවයි කියන ඒ හැකි සංඥාව අවශ්‍යයි. ඒක එන්න ඔය වර්ධිනේ වෙනසයි ඉතනක් කරගන්න එපා. ගහන ගහනලා අපි හිතමු දවසක යන්තම් ගිහලා ලෑල්ලේ දුන්න වැදුන ඊතලේ වැදුනයි කියලා. එතකොට මේ මිනිස්යාට එන සතුට අර මෙතෙක්කල් වෙතිච්චි සේරමත් හරි කලාතුරකින් ගිහිලා ඒ එල්ලෙට හරියට ඊතලේ වැදුනත් හරි. ඒ වගේ තමයි භාවනා කරනකොට මේ ව්‍යංජන අනුව්‍යංජන ගනිමින් අංග ප්‍රත්‍යංග බලමින් රූප විශේෂ හිත දුවනවා. ශබ්ද විශේෂ හිත දුවනවා. නාසය ගඳ විශේෂ දුවනවා. දිව රස විශේෂ දුවනවා. කය නන්නත්තර අරමුණු විශේෂ දුවද්දී මේ කයම අරමුණු කරගෙන හෝ ආශස්වස අරමුණු කරගෙන මනාපමනාප පහළ නොවෙන තැනක එක චිත්තක්ෂණයක් තිබ්බත් අපි මේ මුළු සංසාරෙන් එක චිත්තක්ෂණයක් ගොඩගත්තා වෙනවා. ස්වභාවයෙන්ම මනාපමනාප වලට දුවන මේ චිත්තක්ෂණය ගොඩගත්තා වෙනවා. ඒ කොට ගැනීම සම්බන්ධව මට නැත්නම් Tamanට කිසි කෙනෙකුගේ කිසිම උදව්වකින් වැඩක් නැහැ. අපි කොච්චර දන් දුන්නත් කොච්චර සිල් රැක්කත් මේක සඳහා වෙනමම ප්‍රයත්න කරනවා. ඒක නිසා සඳහන් කරලා තියෙනවා උංගා දක්ෂ වෙන්න පුළුවන් සීල ශික්ෂාවේ. දෝර ශික්ෂාපද ගැන සලකලා කටයුතු කරන්න වෙන්න පුළුවන්. මොකද සීල ශික්ෂාවේ යන්නේ ඒකාන්තෙම කාය වචන දෙක හික්මන තැන්න විතරයි. ඉන් එහාට යන්නේ නැහැ. නිසා කාය වචන දෙක නොහික්මීම නම් රෝගයට තියෙන බේත තමයි සීල ශික්ෂාව. නමුත් සීල් බේත බිව්වට හිත පැත්තට යන්නේ නැහැ. එනිසා හිත හදන වැඩේට යනවනම් සීල ශික්ෂාවක් තියෙද්දී නැත්නම් සීල ශික්ෂාවෙන් තෙදගන්න ඒ මතින් සමාධි ශික්ෂාව කරන්න ඕනේ සමාධි ශික්ෂාව කරපුවාම කලාතුරකින් පොට chance වදීදී එක සැරේක ඔන්න හිත ගියා ආයසරයක් කල්පයක් විතර මහන්සියන ආයසරයක් කනකස්බාව වේසුතුන් අහලා බලන ආස බලනවා වගේ ඔන ආය ආසාසය ගියා කරගෙන කරගෙන යනකොට Tamanට තේරෙනවා අර සීලේ දක්ෂකම වගේම බොහෝ වාර ගණන් කරනකොට මෙන්න මේ සමාධිය නැත්තම් හිත එක අරමුණකට යන එක සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒ දක්ෂතාවයේ සීලය කොච්චර රැක්කත් හරියන්නේ සීල ශික්ෂා වෙන එකක්, සීල ශික්ෂා ප්‍රතිඵල වෙන එකක්. සමාධි ශික්ෂා වෙන එකක්, සමාධි ශික්ෂා ප්‍රතිඵල වෙන එකක්. යම් කිසි කෙනෙක් සීලයක් රැකලා සමාධි ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා නම් යාට කියන්නේ අවස්ථාවාදී කියලා. තමන්ගේ අවශ්‍ය සුදුසුකම් නැතුව මොනවදෝ අපේක්ෂා කරනවා. එහෙම අවස්ථාවදී පුදුජාංශ දේශනා කරන උන්වහන්සේ දේශනා කරන හේතුඵල වාදයක් කරන කරන දෙයට ප්‍රතිඵල ලැබෙනවා. ඒ නිසා සීලක ඉඳලා මේ වගේ මධ්‍යස්ථාන වලට හිත යොදන වෙලාවක් ගත්තොත් ඒක අපේ අම්මයි තාත්තයි කවදාවත් අපිට උගන්වන්නේ නැහැ. නෑ. ඒක සැක හිතන්න එපා. අම්මලා තාත්තලා උගන්වන්නෙම ව්‍යංජනන ව්‍යංජන බලණ්ඩයි අංග ප්‍රත්‍යංග බලණ්ඩයි. ගුරුවරු ඉන්නා තාක් ලෝකේ උගන්වන්නේ ඒකටම. අපිට හිතවත් කියන ඔක්කොම අපිට මනාප රූප දෙනවා ඊව දිහා බලන්න හිටපන් කටත් අරගෙන බලන්න හිටපන් කියන්නයි යන්නේ. බුදුහාඳුරු විතරයි යමාමයනේ බුදු පියාණන් වහන්සේ විතරයි මේ තාක් මාතෘ සේනසතියටි මේ තාක් පිතෘ සේනසතියටි මේ තාක් ගුරු රින්දද්දී දුක්කරං කරෝති දුද්ද දන් දදාති දුක්ඛමං කමති කියලා කරන්න බැරි සේවයකට අපි යොදවනවා. කල්යාණ මිත්‍යාගේ තියෙන ගුණය තමයි දුක්ඛරං කරෝතේ හිතන්නවත් බෑ කාටවත්. මේ මෙච්චර රස ලෝකේ රසාස්වාද කරන ලෝකේ මේ රසාස්වාද දෙන්නේ නැති මධ්‍යස්ථ අරමුණකට බුදු කෙරේ සද්ධාවේ ධර්මයේ කෙරේ සද්ධාවේ සංඝයා කෙරේ සද්ධාවේ යොදවන දුද්දතන් දදාති උන්වහන්සේ දෙන්නේ රාහුල කුමාරට දුන්නත් වැඩිය ලොකු දායාදයක්. ඒ ගන්න කැමති නෑ කවුරක්වත්. ගොයදෙනෙකුට ඕන කරලා තියෙන්නේ මේ ගෙදර ගෙනියන්න එකක්. මැණිකක් වගේ එකක්, අත්තරක් කෑල්ලක් වගේ එකක්, ප්ලැටිනම් කෑල්ලක් වගේ එකක් දුන්නොත් නම් අපෝ බුදුහාමුදුරුවෝ අරීසෝක්. ඒ කතෝලික මේ කට්ටිය කියනවලු ඒ බෝන් එකකින් කට්ටිය බලන්න අපේ නත්තල් පප්පා ඕගොල්ලොන්ට රෑ නිදාගෙන ඉන්නකොට ඇවිල්ලා මේසෙකට අනම්මනම් කැලි දාලා යනවා කොච්චර කරුණාවන්තද. ඌ කට්ටියගේ බුදුහාමුදුරුවෝ රාහුල කුමාරයා ඉපදිච්ච දවසේ ගෙදරින් පැනලා ගියානේ. ඉතින් ওই කට්ටිය කැමති නැත්තල් පප්පටද ගෙදරින් පැනලා ගිය තාත්තරද කියලා. අම්බ කොච්චර ඇත්තක්ද තියෙන්නේ බලන්න. බුදුහාමසොත් නැත්තල් පප්පා වගේ ඇවිල්ලා අපිට අරක මේක දීලා ගියා නම් අපේ කට්ටිය හරි කැමතියි. නමුත් බුදුජානනාංශයේ මේ බබාලා නලවන කතා නෙවෙයි දීනකො නැත්තල් පප්පත් එක පෙන් කෙලපන්. පෙන් කෙල්ල කවදා හරි අපායකට දීවෙච්ච දවසේ අර තිරිසන් ලෝකේ ගැන දැනගත්ත දවසේ නත්තල් පප්පා ගාව ඒ සෙල්ලම් බඩු නැහැ. ඊට පස්සේ මේකට එන්න වෙනවා. ඒක එදාට බුදුරජාණන් වහන්සේ මේ නත්තල් පප්පත් එක්ක හිටියා කියලා තරහ වෙන්නේ නැහැ. තරහ වෙන්නේ කියලාත් නැහැ. උන්වහන්සේ මූලධර්මවාදී නෙමෙයි මොකද උන්වහන්සේ පාරමිතා පුරනකොට අනන්ත අප්‍රමාණ වාර ගණන් මිත්‍යා දෘෂ්ටික වෙලා තියෙනවා. ඒකල බුදුරජාණන් කියන්නේ මම්බලට දෙන්න බැරි දෙයක් දෙනවා. දුද්දතන් දදාති මේක ගන්න කවුරුත් කැමති නැහැ. මොකද අපේ හිත කැමති ව්‍යංජන අනුව්‍යංජන බලන එහෙම නැත්නම් අංග ප්‍රත්‍යංග බලන දේවල් දකින්න ආසයි. ඒ තියෙද්දි සද්ධාවෙන් මේ මධ්‍යස්ථාන වලට හිත දාන්න උද්දේශිකන යෝජනාව අමානුෂිකයි. උන්වහන්සේ කෙරේ ජීවිත පරිත්‍යාගයෙන් ආපු කෙනෙකුට විතරක් උන්වහන්සේ බය නැතුව කියනවා. ඒ වුණත් මේ සාමාන්‍ය රසාස්වාදයේ ඉන්න පෘථග්ජනයන් පිළිබඳව බුදුජානනාංශයේ කවදාකවත් පශ්චාත්තාප වෙන්නේ නැහැ. අනේ මම මේ ඔක්කොලම ගොඩ ගන්න ඕනේ කියලා බුදුනාංශයේ මේ බ්‍රවුන්ස් කම්පැනි වගේ කොන්ත්‍රාත් බාර ගන්නෙත් නැහැ. දන්සභාව කොන්ත්‍රාත් බාර ගන්නෑ. වෙත පැමිණිලා අඬා වැටුනොත් විතරක් කියනවා මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය මොකද්ද? උඹ හිත නිතරම ව්‍යංජන අනුව්‍යංජන ගන්න හිතක්. ඒ වගේම උඹ හිත නිතරම නිමිති ගන්න හිතක්. නමුත් මේ මධ්‍යස්ථ අරමුණකට නිමිත්තක් ගන්න කියපම් බලන්න මොකද වෙන්නේ කියලා. මධ්‍යස්ථ අරමුණක ව්‍යංජන අනුව්‍යංජන ගන්න කියපම් මොකද වෙන්නේ කියලා. මෙන්න මේ නිසා මේ මේ මධ්‍යස්ථ අරමුණේ ව්‍යංජනන ව්‍යංජන ගන්න අකමැති වීම නිමිත්ත ගන්න අකමැති වීමම හුවා දැක්වීම සඳහා මේ මහසි සයිඩෝ ඇති ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ ස්වාමීන් වහන්සේලා මේ ආස්වාස ප්‍රසවාසයේදී නැත්නම් මේ ඉඳගෙන ඉන්න කය දිහා බලනකොට ඒකේ පුළුවන් තරම් ව්‍යංජනන ව්‍යංජන ගන්නයි කියනවා. පුළුවන් තරම් ඒක පිළිබඳව නිමිත්තක් ගන්නයි කියලා කියනවා. එතකොට Taman දන්න දැන් මම නිමිටි ගන්නෙ මධ්‍යස්ථ අරමුණක. උදාසීන අරමුණක ව්‍යංජනන ව්‍යංජන බලන්නේ උදාසීන අරමුණක ඒ තාක් මගේ හිත රූප ශබ්ද ගන්ධ රස විශේෂයි ව්‍යාවෘත වෙන්නෙත් නැහැ මනාපමනා පහල කරන්නෙත් නැහැ දැන් මනාපමනා පහල කරන්නේ උදාසීන අරමුණකට ඒක නිසා Tamanne යම් වෙලාවකට කයට හිත ගියා නම් දැන් මම මෙතන ඉඳගෙන ඉන්නවා කියනට හිත ගියා නම් ටික වේලාවක් පවත්වන්න පුළුවන් නම් දැනගන්නයි කියනවා අත්විඳින්නයි කියනවා අත්දකින්නයි කියලා කියනවා හිත මම දැන් මෙතන කියලා දැනට ආපුවා මොකද්ද දැනෙන්නේ මොකද්ද වැටෙන්නේ මොකද්ද අත්දැකීම කියලා පුළුවන් තරම් විස්තර හොයන්නේ කියලා පුළුවන් තරම් ඒක නිමිත්තක් ගන්නයි කියලා කියනවා බලලා කරලා බලන්න කොයි වෙලාවක හරි මම දැන් මෙතන ඉන්නවා කියලා අත්දැකෙන වෙලාවේ කාට හරි කොහොමද ඔප්පු කරලා පෙන්නන්න වචනයක් කියන්නේ කියලා මොනම වචනයක්වත් කිසිම මානවයෙක්ගේ කිසිම භාෂාවක නැහැ. මම දැන් මෙතන ඉන්නවා කියන එක විචාර කරන්න වචන. අපේ භාෂාව කොච්චර නිවන මඟ ඇරලා තියෙනවද කියලා බලන්න. සත්‍ය දකින්න, උදාසීන දේ දකින්න මොනම භාෂාවක්වත් ඕනතරම් ලපනම වංශාන්ද සේසෝ මේ ගුණේ නා කියන ඕනතරම් භාෂාවල් තියෙනවා. ලලිත කලාවට සාහිත්‍යයට ඕනතරම් භාෂාවක් තියෙනවා. මම දැන් මෙතන කියන එක පුළුවන් නම් නගන්න බලන්න භාෂාවට. ඔක්කොම ගොළු කරන සුළුයි. බුදුජානක කියන එක අනිර්වචනීය කියලා. මම දැන් මෙතන කියන එක දකින්නකොට දැක්කත් බැලුවත් කියන්න බෑ. ඒක නිසා ගුරුවරු එහෙම නැත්නම් ඒකට හිත යොමුවන්න ඕන කට්ටිය ඒ භාවනා කරන එක්කනට කාටට උත්තරයක් දීලා අහනවා ඔගොල්ලෝ විලා තියෙන බව හැබෑව සමහර ගොළු වුණාට ඔය ඇත්ත කරනවා වෙන්නේ නැති වැටහෙන්නේ මෙන්න මේ වගේද කියලා ආප්තෝපදේශ හදනවා ඒ ආප්තෝපදේශල කියනවා කයට හිත ගියා නම් මම දැන් මෙතන උඹට සංඥාවක් දැනෙයි මැරිලා නැහැ කියන්නේ ආන්නේ කද්දගින් දැන් මේ මේ ඉඳකට ඉන්නකොට අද්දික වහගෙන සමබරවල හැල් විනකොට මම මැරිලා නැති බවට දැනේ. මෙන්න මේක හොඳ වටිනා මේ මේ වර්තමාන මොහොත ගැන සතිය ගැන හොඳ ලකුණක්. ඔබට තේරෙයි ඔබට නිින්ද ගිල්ල නැහැ කියලා. තමන් ඉන්න වර්තමානට අවදි වෙච්චාම තේරෙයි හිත විසඤ්ඤ වෙලා නැහැ සතිමත් කියන එක. අන්‍ය විහිිත වෙලා නැහැ. ඒ නිසා යම් වෙලාවක තමන්ට අරමුණට හිත දැම්මට පස්සේ මම මේ කියන්නේ ඉඳගෙන ඉන්න අරමුණ මම මැරිලා නෑ මට නිින්ද ගිහිල්ලා නෑ මට ක්ලාන්ත වෙලා විසඤ්ඤ වෙලා නෑ කියලා දැනෙනවනම් ඒක හොඳම ලකුණක් තමයි යෝගාවචන මගේ හිත දැන් මනාවට ගිහිල්ලත් නෑ අමනාවට ගිහිල්ලත් නෑ වර්තමාන හිතට එළඹිලා තියෙනවා මම කොහොමද මේ උපයාගත්ත චිත්තක්ෂණය දිගට පවත්වා මේ කයේ මම මැරිලා නෑ මට නිින්ද ගිහිල්ලා නෑ මට ක්ලාන්ත වෙලා නෑ කියන එක දිගට පවත්න්නේ කොහොමද කියලා මේකට යෝගාවචරයට පිටින් උපදෙස් දෙන්න ඕනේ නෑ මේ හඳුන්ලා දුන්නාට පස්සේ යෝගාවචරය තුල ලක්ෂිකුත් එකක් ක්‍රමවේහා විදි තියෙනවා මේ උපයාගත්ත මේ ආශ්‍රය කළ දැනගත් එක වඩා වර්ධනය කරගන්න. ඒ වඩා වර්ධනය කිරීමට භාවනා කරනවා කියනවා. ඉස්සල්ලා මේක දැනගන්නවට ආශේවනය කියන ඇසුර කියලා කියන නිසා ආශේවන ප්‍රත්‍ය දුන්නාට පස්සේ කවදාවත් කරපු නැති එකක් කමක් නැහැ. හොඳට පట్టල වාඩිලා නැත්නම් බුදියාගෙන එහෙම නැත්නම් හිටගෙන එහෙම නැත්නම් ඇවිදිමින් මම දැන් මෙතන මේ වාඩි වෙලා ඉන්නවා. මම ඇලවිලා හාන්සිලා ඉන්නවා. මම ඇවිදිමින් ඉන්නවා. මම හිටගෙන ඉන්නවා. ඒසොට මගේ හිත ඇතුළට ගියොත් මට දැනගන්න පුළුවන්ද අත්දකින්න පුළුවන්ද අත්විඳින්න පුළුවන්ද මම මැරිලා නැහැ කියලා මට අත්දකින්න පුළුවන්ද මට නිින්ද ගිහලා නැහැ කියලා මට අත්දකින්න පුළුවන් ද මට ක්ලාන්ත වෙලා නැහැ සීවිඤ්ඤාණ විඤ්ඤාණ වෙලා නැහැ කියලා. ආ එහෙමනම් අන්න වැඩේ. හරි දැන් නම් ඒ චිත්තක්ෂණේ කොට දාගත්තයි කියලා මේකට තව පැත්තකින් කියා ගන්න බැරි වුණාට මේකට කියනවා මම දැන් මෙතන කියලා. මේ මේ අත්දැකීමන කියනවා මම දැන් මෙතන. මේකෙන් තව පැත්තක් කියලා දෙන්න පුළුවන්. මම නැතුව වෙන කවුරු ගැන හිතුව බුදුහාමුදුර ගැන හිතුවත් වයර් මාරු වෙලා. දේවතාවත් ගැන හිතනවා නම් කියන්න දෙයක් නැහැ. යේසුස් වහන්සේ ගැන හිතනවා නම් කියන්න දෙයක් නැහැ. බුදුහාමුදුරුව ගැන හිතුවත් වයර් මාරු වෙලා. එහෙනම් පිටපොට. මෙතන ඉඳගෙන වෙන තැනක් ගැන හිතනවා නම් ඒත් පැටලිලා. මෙතන ඉඳගෙන වෙන චිත්තක්ෂණයක් ගැන හිතනවා නම් හෙට හරි අනිද්දා ඊයේ හරි මෙන්න මේ තුම් පොලේ වයර් මාරු වෙලා තියෙන එක දන්නවනම් දැන් මගේ හිතේ තියෙන අතීතේ නැත්නම් අනාගතේ එහෙම නැත්නම් අතන මෙතන එහෙම නැත්නම් අරයා මෙයා ගැන කියලා. ආ ඒකට හොඳ දැනුමක් ලබන්න පුළුවන් දැන් සතිය නැහැ. දැන් මගේ හිත අපායට යන්න කරුණු හොයනවා. අපායට ගන්න පින් රැස් කරනවා. එහෙම කිව්වට ගැලපෙන්නේ නැහනේ. අපායට යන්න පින් රැස් කරනවා කියන්න බෑනේ. අපායට යන්න පෙට්‍රල් ගන්නවා. මේ එකයි මේ කරන්නේ. ඒ නිසා භාවනා කරන කොච්චර වෙලාවක අපි අපායට යන්න පෙට්‍රල් ගන්නද කියලා පොඩ්ඩක් හිතා ගන්න. පැයක් වාඩි වෙලා ඉන්නකොට චිත්තක්ෂණ කීයද අපි මේ මම දැන් මෙතන හරි නැත්නම් මම මැරිලා නැහැ නින්ද කිල්ල නැහැ වගේ කියන තැනක තියෙන ඒ වෙනකොට කොච්චර පිටපයින්නද කියලා බැලුවොත් භාවනා නොකරන වෙලාවවල කොහොම හිටියේද? ඊතර ගියාට පස්සේ ඊට පස්සේ මිත්‍යා දෘෂ්ටිකේ කොහොම හිටියේද? තිරිසනෙක්ගේ කොහොම හිටියේද? නිරිසතෙක්ගේ කොහොම හිටියේද? යක්ෂයෙක්ගේ ප්‍රේතෙක්ගේ කොහොම හිටියේද? ඒ මිනිස්සුන්ට මේක කියලා දෙන්න පුළුවන්. එතනයි තාමත්ම භයානක දේ. ඒයත්ෝ ඒ தත්තක හිරියට උඹලා කරන්නේ වැරද්දක් කියලා මොන තාලයකටවත් මේ දුෂ්කර දීම නිර්සතේකට අපාගත සත්වයකට යකෙකුට ප්‍රේතයකට තිරිසනෙකුට මිත්‍යා දෘෂ්ටිකයකට කාමබබ ගිහියෙකුට මොන තාලෙන්වත් කිට්ටු කරන්න බෑ. කිට්ටු කරපු ගමන් කියන්නේ මේ රස හඳුනන්නේ නැති නාස්තික වාදයක් කතා කරනවා මෙච්චර පිංකම් කරපු ලබාගත්ත මේ බණුසාත්ම භාවය ඇද්දකට රූප වෙන්නේ නැතුව මෙයෙන් බලාපන් කියන කතාවක් මධ්‍යස්ථ දෙකට හිත දාන්නේ කියලා කියනවා මෙව්වත් කතාද මෙව්වා මේ අනුකම්පාවෙන් කරන දේවල්ද කියලා ඕන තරම් චෝදනා එනවා ඒකේ ප්‍රධානම ශාක්‍ය තමයි තිබ්බට පස්සේ අපේ හිත කොච්චර අමාරුද තියාගන්න කියලා. මේකට නෙවෙයි හැබැයි බුදුහාමර බණ කියන්නේ ඊතරම් දුෂ්කර වුණත් අඩු ගන්න එක චිත්තක්ෂණයක් පුළුවන් වෙන්න ඉඩ තිබේ. ගහේ කුරුම්බා පොල් වෙන්න ඉඩ තිබේ. කැඩුවේ නැත්තම්. එච්චරයි manussකම කියන්නේ. එච්චරයි manussකම කියන්නේ අපි පැයක් භාවනා කළා හරි කමන්නේ එක චිත්තක්ෂණයක් හරි මම දැන් මොකද ඉන්නවා. ආ මම ඒක දන්නවා මේක ප්‍රතිපදාවක් මේක ලොකු පිනක් මේක ලොකු කෙලෙස් දුර්වීමක් කියලා. මේ දේ දන්නවනම් ඒ හටගත්ත බීජය තමයි දිගට පැවැත්වීමේ ලැබෙන ගැම්ම තුල තමයි යෝගාවචරය මේ රූපයක් බලනකොට ඒකාන්තයෙන්ම මනාපමනා පහළ වෙනවා. සද්දයක් අහන හැම වෙලාවෙම මනාපමනා පහළ වෙනවා. මේ බුදුහාමුදුරුවෝ මේ ඉස්මතු කරලා පෙන්නන මේ සංවේගජනක දේ නාස්තික දෙයක්නේ. බය කරන දෙයක්නේ. අපායට බය කරනවනේ. නර තිරිසන් ලෝකෙට බය කරන නමුත් බුදුහාමුදුරුවෝ ඒක බය කරන්නේ ඒ වෙනට විකල්පයක් දෙන්නයි. ඒ වෙනුවට ආස්තික පැත්තක් දෙන්නයි. ඉදිරියට කල යුත්තක් පෙන්වන්නයි. ඒකට ප්‍රතිපදාවක් පෙන්වන්නයි. ඒ කෙලස් කපන්නයි මොකද්ද? ඇයිෂෝදානාල සිල් සමාදන් වෙලා සිල් තුන් පිරිසක් මැදට ගිහිල්ලා භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා හොඳට පట్టල වාඩි වෙලා දවසටම එක චිත්තක්ෂණයක් ගොඩ දාගනි. මම දැන් මෙතන. මගේ හිත මනාප මනාප නැහැ කියලා. මේක පුළුවන් කියලා දැනගත්ත දවසේ ඇත්තටම කියනවා නම් නිවනෙන් මේ පිට තියෙන වටිනාම චිත්තක්ෂණය තමයි ඉස්සල්ලා මේක අත්දකින්න වෙලාව. ඒ තමයි එදාට තමයි හැබෑ වෙනස පටන් ගන්න. ඉතින් අපිට බැරි වුණොත් හිතන්න අවුරුදු 100ක් ජීවත් වුණත් එක චිත්තක්ෂණයක්වත් මේ මම දැන් මෙතන කියන එක අහලත් නැතුව දන්නෙත් නැතුව ගත කරන අවුරුදු 100කට වැඩිය බුදුහාම කියනවා එක දවසක් වටිනවා. මේ සඳහා උත්සාහ කරන එක. අවුරුදු 100ක මේ ගැන උත්සාහයක් කරන්නේ නැතුව, දන්නේ නැතුව ගත කරන ජීවිතයට වැඩිය එක දවසක් කරන වීරිය බුදුහාමරෝ පුදුමාකාර වටිනාකමක් දෙනවා මේ නිවන් දකපු නිසා නෙවෙයි. මේ නිවන පැත්තට හැරිච්ච නිසා. මේක තමයි හැබෑ වෙනස කියලා කියන්නේ. මේ හැබෑ වෙනස වෙන්න අපි බුදුහාමරෝ ඉස්සරහට වැත්නුර ජීතවනාරාමේ ඉන්න ඕන කමක් නැහැ. උන්වහන්සේගේ සද්ධර්මයේ තියෙනවා ඒ සත්‍යධර්මයේ අපිට හොඳට හිත වද්දාගෙන අනේ මමත් නිකම්ම නිකන් නරයි නිරිසතෙක් විතරමනේ නිකම්ම නිකන් හුදු නරයෙක් විතරමනේ මට බැරිද මගේ මෙවුල ඔක්කොම කැප කරලා චිත්තක්ෂණයක් උපයක් එක ආස්වාද ප්‍රසවාසයක් බලන්න එක චිත්තක්ෂණයක් මේ ඉඳගෙන ඉන්න එක බලන්න කියලා අගේ ආඩම්බරය කරන එක මේ යෝගාවචරයට ඉස්ලාම හිත දින දවසක් වෙනවනේ ඒකට ඒ යෝගාවචරය භාවනා මධ්‍යස්ථාන කිසුසුති කරනවා සංඝයාට ස්තුති කරනවා කියලා දුන්න ධර්මයේ ස්තුති කරනවා බුදුන්ට ස්තුති කරනවා ඒක ඒකාන්තයෙන්ම සිද්ධ වෙනවා. නමුත් නොබෝ කලකින් යෝගාවචරයට මතක නැති වෙනවා. ඒසා වටිනා දෙයක් මම දැන් කරලා තියෙනවනේ කියලා දැන් අහනවා මම ධ්‍යාන ලබා ගන්න කොහොමද? මම අභිඥා ලබා ගන්න කොහොමද? මම උඩින් යන්නේ කොහමද මම අරකට කරලා තියෙනවනේ කියලා අර වටිනා චිත්තක්ෂණය මත වසුරු හෙලන එක තමයි මේ යෝගාචරය සැක කරනවා කියන්නේ කවදා හරි තේරුම් ගත්තොත් මෙච්චර මනුස්ස ලෝකේ සවරන් කියලාලා කියලා ඇවිල්ලා අද යන්ත අඩු ගානක චිත්තක්ෂණයක්ම හදාගන්න දැන් ඒක තියෙනවනේ මට තියෙන දැන් ඔක දෙකක් කරගන්න එක නේ එහෙම නැතු මේ උඩින් යන්න හදන එක නෙවෙයි මම ජීමා කරත්තකාරයා මේකයි මගේ බර භාගේ පැයට හැතපොමයි වේගි ඔයලා හන්දට යන්න හදනවයි කියලා අපිට තියෙන අපි ජෙමයියි කරත්තේ ගත්තා වගේ දවසකට එක චිත්තක්ෂණ පරියන්කයකට එකක් ආ මම මේක දෙකක් කරගන්නේ කොහොමද කියනවා මිසක් මේ ඉස්සරහට තියෙන දේවල් හොයන්න හදනවයි කියලා කියන්නේ තමන්ට ගැළපෙන්නේ නැති දෙයක්. එතින් යන්න බෑ කියන එක නෙවෙයි මේ කියන්නේ. යෝගාවචර ප්‍රායෝගික වෙන්න මේ විදිහට කරගෙන කරගෙන ගිහිල්ලා කවදා හරි හිතමු යෝගාවචරයා මේ සතිය පැවැත්ම පිළිබඳ පුංචි අත්දැකීමක්. පුංචි නිකන් කටේ දුණු කැටයක් තිබ්බා වගේ රස දැනගත්තයි කියලා. එහෙම ඉඳලා දැන් යෝගාවචරය සක්මණට ගිහිල්ලා පිට රූප බලනකොට අරක ඉඳලා ඉඳලා දැන් දන්නවා මට ඇස්තික වහගෙන සිල් අරගෙන සිල් පිටක් මැද භාවනා මධ්‍යස්ථානික භාවනා පරියන්කක ඉඳගෙන ඉන්නකොට නම් යන්තම් කන කැස් බෑවයි වියසිතුරින් අහස බලන්න අපි ඔන්න චිත්තක්ෂණයක් දැක්කා. දැන් සක්මණට ගිය ගමන් ඉතිේ රූප විශේෂ දුවනවා ශබ්ද විශේෂ දුවනවා එහිමේ දුවනකොට මේ යෝගාවචරය ශබ්ද දැක්කා කියලා කනගාටු වෙලා රූප දැක්කා කියලා කනගාටු වෙලා වේදනා දැක්කා කියලා කනගාටු වෙන එක නෙවෙයි බණේ කියවෙන්නේ. ඒ අතරවැරේදී මේ යෝගාවචරයට එක පියවරක් මේ පොළවේ পায় තියෙනකොට මට මේ পায় මෙහිමයි වැටෙන්නේ කියලා දැනගත්තොත් උගා කපියෝග මැද එක කෙරෙන්නේ අර රූප දකින්න එක පිළිබඳව පශ්චාත්තාප වෙන්න කියලා නෙවෙයි බුදුහාම කියන්නේ අනිවාර්ය සතිය පරියන්කේදී පුරුදු කරපෝ සතිය දැන් යන්තමට පියවරක් යන්න දාන මේක තව ටිකක් පුරුදු කරන්න. කරන්න කරන්න යවසක යෝගාචර තේරෙනවා මේක කරනකොට සමනල්ලුයි කිලෙනවා. මල් පිපෙනවා. කුරුළු කෑ ගහනවා. මගේ හිත පුදුමාකාර ආසයි සමනල්ලු බලන්න. මගේ හිත පුදුමාකාර ආසයි පිපෙන මල් බලන්න. මගේ හිත පුදුමාකාර ආසාවයි කුරුළු සත්‍ය අහන්න. ඉතින් මේ කුරුළු සද්දක අපායේ තියෙනවා කියලා තේරෙන්නේ නැහැ. මේ සමනලේ තියෙන సౌందර්යය තුළ නිර්ලෝකයකට පාර කැපෙනවා කියලා අපි දන්නේ නැහැ. එහෙම නැත්නම් මේ ඇහෙන සංගීතයට පාර කැපෙනවා කියලා අපි දන්නේ නැහනේ. ඉතින් ඒ නිසා දවසක යෝගාචරයට තියෙනවා හරි මගේ හිත පිරිසිදු තැනක් දාන්නවා. නමුත් මට මෙච්චර ආශාව තියේදී මගේ හිත කොච්චර නොසණ්ඩාල විදියට කොච්චර නොකෑමදා දහවතුරා පට්ටවඳුරු විදියට රූප විශ්ේ දුවනවාද? කොහොමද පාලනයක්? තියනවාද මට මගේ න්‍යාය පත්‍රයක්? මෙච්චර මහන්සිලා ඉල්ල කරනකොට මෙන්න මේ විදිහට තමයි තේරෙනවා නම් මෙච්චර යෙදී සතිය පැහැදී කටයුතු කරන මගේ හිත මෙහෙම භාවනා මධ්‍යස්ථානෙත් පිට පනිනවා නම් ගේතරල් දොරවල් රණ්ඩු සරුවල් කර කර ඉන්නකොට කොහොම හිටියේ? ජීවෝගාචරය පුළුවන් තරම් උත්සාහ කරනවා කතා කරලා වැඩක් නැහැ. දැන් පුළුවන් නම් තව පියවරක් තියපන්. තව පියවරක්. මේක හරියට අසුචි කන්දක් මැද තියෙන මණිකක් කවුලනවා වගේ. එයා උත්සාහ කරනවා ඒ වැරදි ගොඩාක් තියෙනවා. නමුත් අඩු ගානේ දැන් අපි එක චිත්තක්ෂණ හරි හිත පිසුදු කරන්න දන්නවනේ. ආන්නේ විදිහට ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා නැත්නම් ගොඩාක් භාවනා කරලා ඒ යෝගාවචරය දැනගත්තොත් චක්කුණා රූපන් දිස්වා න නිමිත්තක් ගායෝති නානුභ්‍යංජනක් ගායෝති අත්වාදි කරන මේතං අසංගතං විරන්තං uppajjati පාපකා කුසල ධම්ම තස්ස සංවරාය ආපජ්ජති එයාට තේරෙනවා නම් දැන් මම සක්මන කෙලවට ගියා මගේද ගෑස් තරලා තියෙන්නේ මට දැන් රූප පේනවා. මේ ඇහැට මේ රූපේ දැකලා චක්කුණා රූපන් දිස්වා නනිමිත්තක් ආයෙත් මම මේ දකින්න දේ වගේ අලමුල කියලා හොයන්න යන්නේ නැහැ. ව්‍යංජන අනුව්‍යංජන ගන්න යන්නෙත් නැහැ. නනිමිත්තක් ආයෙ නාන ව්‍යංජනක් ආයෙදි. යත්වාදි කරන මේ තන් අසංගතං විරන්තං උපජ්ජති පාපකා කුසල ධර්මවා. මෙතනදී මම හිත හැඟුම් මුදා හැරලා දකින්න දකින්න දේ රූප ව්‍යංජනාන ව්‍යංජන ගන්න ගියොත් නූපන්න කුසල් රාශියක් දැන් උපදින්න ඉඩ තියෙනවා. මේ චක්ක විඥානයේ මත මට නූපන්න කුසල් රාශියක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඇහැට හිත දුවිපු ගමන් එයා gedara පැත්ත බලන්නේ නැතුව දුවගෙන යනවා මේ විදිහට වර්ණ සංධාන බලන්න ව්‍යංජනන ව්‍යංජන ගන්න අනේ මගේ හිත මං කොහොමද සංවර කරගන්නේ මේ නූපන් අකුසල් තවදුරටත් නොයිපද වීම පිණිස කොහොමද මං සංවර කරගන්නේ කිව්වහම එයාට පේන රූපයක් පාස පේනර රත් වෙච්ච යකඩකින් ඇහැට තියලා අනින්න හදනකොට ඒ මනුස්සයා කොච්චර බය වෙනවද වගේ හිත පිටපයින් වාරයක් පාස Tamande හිතෙනවා මෙච්චර බුදුන් ඉපදිච්ච ලෝකේ මෙච්චර බණ භාවනා කරන මගේ හිතත් විලිලැජ්ජ නැතුව මේ විදිහට අපායට යන දේවල් බලනවා. තීසන් ලෝකයට යන දේවල් බලනවා කාට දොස් කියන්නේ. අර බලدارි දෙයන්නාන්තර දොස් කියන්නේ. මවාපු මිනිස්සුන්ට දොස් කියන්නේ. නමුත් මට තියෙනවා ගතියක් අඩුවානේ මම දැන් දන්නවනේ මේක බලන්නේ කොහොඳ නෑ කියලා. ඔච්චරයි හික්මීම කියන්නේ. ඕකටයි සීලය කියලා කියන්නේ. ඕකටයි ඉන්දිය සංවරය කියලා කියන්නේ. ඒක නිසා කියන්නේ චක්කුණා රූපං දිස්වාන නිමිත්තක් ගායෝති අනේ මගේ හිත ඇහැට රූප පෙන්නුනට ඔගේ අලගේ විලකී මිස්තර හොයන්න නොබලාවා නේ නිමිත්තක් ගාය නාන බියංජනක් ගායෝති මේකේ අංග ප්‍රත්‍යංග නොබලාවා යත්වාදි කරන මේ තං අසංගතම් විරන්තං උප්පද්දචි පාපක අකුසල ධම්ම යම් හේයකින් මගේ හිත සංවර කරගන්න බැරි වුණොත් උපදින්න පුළුවන් මේ අකුසල කර්ම නූපන් අකුසල කර්ම વિશે අනේ මගේ හිත හික්මේවා කියලා ඒ මනුස්සයාට ඒක තේරුණොත් හසුරව ගන්න පුළුවන් වුණොත් ඒ මනුස්සයා Taman කෙරේ පුදුමාකාර කරුණාවන්ත කෙනෙක්. Taman කෙරේ පුදුමාකාර අර්ථ සං අර්ථ සිද්ධියක් හිතන කෙනෙක්. අර්ථ කුසලයක් දන්න කෙනෙක්. ඒ මනුස්සයා තව කෙනෙක් රූප දිහා බලලා රස විඳිනකොට මොනවත් මුවින් නොබෙන නිකන් ඉන්නවා. මොකද ඒක කියලා දෙන්න ගියොත් එම හරිය පටලවිලක් වෙනවා. හොඳම දේ තමයි ඔයත් කියලා භාවනා කළා සතිය පිහිටවගෙන බනහඬ කවදා හරි ඔයාට තේරෙයි ඔය ගිහිල්ලා ඔය රසවින්දනය කියලා කරන වැඩෙන් කොහෙද යන්නේ කියලා ඒක කියලා දෙන්න අපිට පුළුවන් කමක් නැත්තේ නෑ බුදුහාමුදුරු ගාට යොමු කරන එක තමයි කරන්න පුළුවන්. නමුත් Taman උත්සාහ කරන්න ඕනේ රූප වෙන එක වළක්වන්න බෑ. කොහොමඩත් මේක দূරේ ගලනවා. ශක්ති ප්‍රමාණයෙන් දේවල් දැකලා එලවෙලව බලන්න එපා. ශක්ති ප්‍රමාණයෙන් මේ දෙයක් ඇහුණට කන මිහිදෝ විදෝ බලන් අහන්න එපා. ගඳක් වැදුනට ඒක හොය හොයා යන්න එපා. රස හොයාගෙන රසමසෝල දිගේ යන්න එපා. මේ කයට පහස සුඛ සුඛෝභෝග ජීවල ඉල්ලගෙන යන්න එපා. ඒ නිසා බුදුහාමුදුරෝ පුදුමාකාර අනුකම්පාවකින් ප්‍රායෝගිකව පෙන්වනවා රූප පෙනුනට ඔබ අන්ධෙක් වගේ හිටපන්. ව්‍යංජන අනුව්‍යංජන ගන්න මොනවාක්වත් කරන්න බෑ රූප පෙනෙන එක නම් වළක්වන්න බෑ. ඒ පෙර කරපු අකුසල කර්මයකට හරි කුසල කර්මයක්. නමුත් මේක මම විතරයි දැක්කේ, අරයා දැක්කේ නැහැ කියලා ඒ රූප විශේෂයි තොරන් ගහන්න යන්න එපා, කතා ගොතන්න යන්න එපා. දැක්ක දැක්ක පමණින් නැත කරපන්. ඇහුව ඇහුව පමණින් නැත කරපන්. ගන්ධ රස පහස බැලුවා ඒ පමණින් නැත කරපන්. මේක තමයි මම විශ්ින් මට අනුකම්පාවෙන් කළ හැකි අර්ථ කුසලී කියලා ඒ මිනිස්සයා, ඒ යෝගාවචරයා, ඒ භික්ෂුව කවදා හෝ ඒ පිළිබඳව හික්මීමක් ගත්තනම් ඒක ඒකේ නම් වූ ඇත්තටම බුදුහාමුදුරන්ගේ පුරුෂ ධම්ම සාර්ථී ගුණයට යනවා මිසක්කා මේක මගේ දක්ෂමක් කියලා හිතා ගන්න බෑ මේක තමයි බුදුහාමුදුරන්ගේ පුරුෂ ධම්ම සාර්ථී ගුණය උන්වහන්සේ කියන දේ අහනවනම් උන්වහන්සේ අපේ ජීවිත හැම කොනටම ඇඟිලි ගහනවා ඇඟිලි ගහලා පෙන්නලා දෙනවා පුතේ උඹ දන්නේ නැති උනාට උඹ කෙරුවා නම් හිතලා කක්කා මම ඔබට කියලා දෙනවා මේ කක්ක ගොඩේ මේක එක චිත්තක්ෂණයක් හරි බේරපන් වැරදුනා කියලා කනගාටු වෙන්න එපා. ඔබ බුද්ධ පුත්‍රයෙක් නැවත බනහපන් නැවත භාවනා කරපන් ටික ටික ටික ටික ගලවන්න ගිහිලා කවදා හෝ මේ නූපන්න කුසල් නොයිපද වීම පිණිස උංචි හැඟීමක් ඉපදිච්ච අකුසල් දන්නවනම් මේක මම අපායට යන්නේ කාගවත් වූ නියමකට නෙවෙයි සාපයකට නෙවෙයි මම රැස් කරගත්ත දේ ලබා උපන් හැටියට එපා බබා හම්බ වෙන්නේ ඒකට දොස් කියලා වැඩක් නැහැ නේ. සාප කරලා වැඩක් නැහැ නේ. ඒකට ලෑස්ති වෙනවා නම් එයා එන්නේ එන්නේ එන්නේ යම් ආකාරයකට හික්මීමකට, ඉන්දිය සංවරයකට, බයලජ්ජාවකට, සීලකටපත් වෙනවද? ඕකට විතරයි සීලය කියන්නේ නැත්නම් මේ පිටිපස්සෙන් කවුරු හරි කෙවිතර තියාගෙන ඉඳලා රක්කන සීලිට නෙමෙයි. මේක තමයි නියම සීලය කියන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ පරියන්කේ සතිය පිළිහිදලා පරිසක්මනටත් ගිහිල්ලා මේ තරම් උත්සාහ කරද්දිත් මගේ හිත නන්නත්තර වෙනවා. ඉතින් මොකද කරන්නේ? ඒක ලබා උපන් හැටි මම පුළුවන් තරම් මේක රැක ගන්න ඕනේ කියලා කොච්චර උත්සාහ කරා බලුකුණක් දැකපු කබරෙක් වාගේ අසුචියක් දැකපු බල්ලෙක් වාගේ අරක තමයි යදි ඉතින් ඒකට ළඟ ඉන්න එක නා කියන මහා ලොකු යෝගාවචරය ඕම් පේනවාද හැසිරෙන හැටි දකින් දකින් දෙබල බල අහන අහන දෙබල බල කියලා දොස් කියනවා යෝගාවචරය දන්නේ අනේ මම මොන තරම් ප්‍රයත්නයක් කෙරුවත් මගේ හිත කොච්චර පිට යනවද කිසි කෙනෙක්ගේ අබවල් රේණු කනුකම්පාවක් ලැබෙන්නේ නැහැ. කවදාවත් නැහැ. ලැබෙනවනම් ලැබෙන ඊට වැඩිය භාවනා කරපු කෙනෙක්ගෙන් අනුකම්පාවක් විතරයි. ඒක කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන්නේ නිසා අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ අපිට වැඩි භාවනා කරන පිරිසක් ළඟ ඉඳගෙන අපි මේ මුල් මිල් ලක්තරදී වලට සමාව දීලා කවදා හෝ අපිට නැගිටලා යන මට්ටමට යනකම් අත දෙන පිරිසක ඉන්න ලැබෙනවා නම් ඒක අපේ ලොකු සංස් කිව්වේ මට වැඩ කරන පිරිසක් මැද හිටියත් ඇති කියලා. මේ වගේ හිත හදාගත්ත පිරිසක් මැද හිටියත් ඇති. මොකද ලෝකයේ කියලා කියන්නේ අසුචි වලක්. අද හැදෙන දෙවෙනි પરම්පරාව ගැන හිතන්න. කොහෙද යන්නේ? මොනවද අහන්නේ? ඔගොල්ලෝ කොච්චර හම්බ කරලා දෙන්නේ මොනවටද? තුනට පස්සේ දරුවන්ට මොකද වෙන්නේ? ආන්නේව දැනගන්න ඉස්සෙල්ලා Taman මේක දන්නවනම් මං කියන්නේ මේ දරුවා හදන්න ඉක්මන් වෙන්නේ කියලා. දරුවා හැදෙයි. නමුත් Taman ඒ දේ කරගෙන යනවනම් ඉස්සරහට අඩු ගානේ නරකට අත දෙන එකක් නැහැ. අනේ එවැනි ජීවිතයක් තමයි මේ යෝගාවචර ජීවිතය කියලා කියන්නේ. ඒකට අපි ඩිංගිත්තක් මේ දුෂ්කර කෘත්‍ය කරන වෙලාවේ, දුෂ්කර දේ ලබන වෙලාවේ නපුරු බැනුම් අහමින් බුදුහාමුදුරුවෝ මේ දේ කරන වෙලාවේ අපි පුළුවන් තරම් අනුග්‍රහ කරලා මේකට අනු අනුයාතව කටයුතු කරන්න පටන් අරගත්තොත් ප්‍රතිඵල නම් කවදාකවත් මන් දොස්සහයි කරන සුළු නෑ. ඒකාන්තයෙන්ම අපි හිතුවට වැඩිය ලැබෙනවා. හැබැයි පටන් ගන්නකොට හුඟක් හිමීට පටන් ගන්න. ඒකට කරන්න දෙයක් නෑ. ඒක ඉතාමත් හිමීට පටන් අරගන්න එහෙම තමයි බරපතල දේවල්. එහෙම තමයි ගැඹීර දේවල්. ඒ නිසා මේ කරගෙන යන වැඩපිළිවෙලට මේ අත්තන්න මේ බන මේ ආදිත්‍ය පරයය සූත්‍රය අසු නොබා ඉදිරියට යෑමට ශක්තියක් ධෛර්යයක් බලයක් වෙනස වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා. සියලු දෙනාටම ඒ අනුව සැනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා